නැයි එහෙමනම් කවුරුත් ධර්ම දේශනාවට සූදානම් වෙලා සාදුකාරයක් පවත්වමු. නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ කතමේච භික්කවේ ආසවා සංවරා පහතබ්බා ඉද භික්කවේ භික්ඛු පටිසංකා යෝනිසෝ චක්කුන්ද්‍රියං සංවතෝ සංවර සංවතෝ විහෙරති යං හිස්ස භික්කවේ චක්කුන්ද්‍රිය සංවර අසංවතං විහෙරතෝ uppajjeyyon ආසවා විඝාතා පරිලාහා චක්කුන්ද්‍රියන් සංවරං සංගුතං විරන්තස්ස ඒවන්තේ ආසවා විගාතා පරිලාහා නොයන්ති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි වැඩමුළුවක භාවනා වැඩමුළුවක යෙදී ගත කරන අවස්ථාවක් මේ ජානකෝ රිට්‍රීට් සෙන්ටර් එකේ සිංහල ධර්මදේශනා මාලාවක් වශයෙන් පවත්වාගෙන යන අවස්ථාවේ අද තියෙන අපට තුන්වෙනි ධර්ම දේශනාවයි. ඒ දේශනා මාලාවම සඳහා සබ්බාසව සංවර පරියාය සූත්‍රය ඉදිරියෙන් තියාගෙන අපේ ගමන් කරන්නේ. ඉතින් අපි මේ වෙනකොට ඒ සූත්‍රයේ පසුබිම නිදානය සමග මුල් කොටස සඳහා දේශනා දෙකක් වැය කරලා තිනවා. ඉතින් ඒ තාක්කල් ඒ ගත කළ කොටසේ කිඩි පින්ඩාර්ථය සම්පින්ඩනාර්ථය ගත්තොත් සරුවචන් වහන්සේ විසින් ඒ ජේතවනාරාමේදී රස්විච්ච සිවණක් පිළිසෙට සංඝයා වහන්සේලා ප්‍රධාන කරගෙන මේ විශේෂ බණක් කියන්නේ පසුබිම සකස් කිරීමක් තමයි සබ්බාසව සංවර පරියායං වෝ භික්ඛවේ දේශිස්සාමි කියලා ඒ භික්ෂුන් වහන්සේලාට කරපු ආරාධනාව. එතකොට ඒ භික්ෂුන් වහන්සේලාත් ඒකට එකඟ භාවයක් ප්‍රකාශ කරමින් එහෙමයි ස්වාමින් වහන්සේ කියලා පිළිවදන් අස්සුවා. පත් උත්තර දුන්නා. ඊට පස්සේ සරුවචන් වහන්සේ සියලු දෙනාගේම ධර්ම සංවේගයේ පිනිස ධර්ම ගෞරවයේ පිනිස එහෙමනම් භික්ෂුන් භික්ෂුණී මම දේශනා කරනවා සීයලවල අහන්න ධර්ම ගෞරවයෙන් යුක්තව අසන්නේ කියලා ධර්ම සංවේගය ඇති කරවලා මතක් කරනවා මම මේ දේශනා කරන්න හදන්නේ විශේෂයෙන් මේ ආශ්‍රව ධර්ම පිළිබඳවයි. ඊටාම ගැඹුරු මට්ටමින් ක්‍රියාත්මක වෙන කෙලෙස් ස්වરૂපයක් ගැන කතා කරන්නයි හදන්නේ. ඉන්නේ මේ ආශ්‍රව ධර්ම යම් කිසි කෙනෙක් දැක ගන්න සමර්ථ වුණොත් දැනගන්න සමර්ථ වුණොත් ඒ කෙනාට බලාපොරොත්තුවක් තියන්න පුළුවන් ඒ ආස්ව ධර්ම සහ ආස්ව ධර්ම සංවරයක් පිළිබඳව. යම් කිසි කෙනෙකුට මේ ආස්ව ධර්ම පිළිබඳව දැක ගැනීමක් දැන ගැනීමක් ලැබෙන්නේ නැත්නම් එවැනි කෙනෙකුට මේ ආස්ව ධර්මයන් පිළිබඳව ඒ කියන්නේ අඩියම පවතින මේ කෙලෙස් බීජ පිළිබඳව සංවරයක් ඇති කරගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් එහෙම කෙනා ඒ විදිය අඩියම මට්ටමේ කෙලෙස් ඇතිකරන්න පුළුවන් ප්‍රභව ශක්තිය ඇති කෙනා මතුමිට මට්ටමේ තියෙන කෙලෙස් මොනතරම් නැති කිරීමට සංවර කර ගැනීමට දක්ෂ වුණත් මේ බීජ නැවත නැවතත් අංකුර පහල කරනවා වගේ මේ ආශ්‍රව ධර්ම ගලන නිසා ඒ පුදුලිය ඕනම වෙලාවක තමන්ට තරම් නොවන ඒ පහත් නීච තත්ත්වවලට වැටෙන්න පුළුවන්. භවයේ බොහොම පහත් ආත්ම ලබන්න ඉඩ තියෙනවා. චිත්ත tattve පිරෙහෙට ඉඩ තියෙනවා. ඒ නිසා මේ ආශෝ ධර්ම ගැන නොදැන සම්පූර්ණ කෙලෙස් පිළිබඳව අවබෝධයක් ලබන්න අමාරුයි. ඒ ආශෝ පිළිබඳව සරුවචන් වහන්සේගේ තියෙන අතිවිශිෂ්ට දැනුම එක විදියකින් බලනකොට බුද්ධ ආගමේ තියෙන අනිකුත් ආගම් එක්ක තියෙන විශේෂත්වය කියලා හිතන්න පුළුවන්. ඒකට හේතුව මේ සරුවචනසේ පහළ වෙන්නේ ඉස්සරලා මේ ආස්ත්‍රව ධර්ම දැක්කේ නැති වුණාට ඊට උඩින් තියෙන පරිඋත් ทาน වශයෙන් සහ වීතික්‍රම වශයෙන් තියෙන කෙලෙස් නැති කිරීමේ ක්‍රම පිළිබඳව අවබෝධයක් ඉන්දියානු සමාජයේ තිබිලා තියෙනවා කර්මේ සහ කර්මඵලයේ අදහන ගතියත් ඒ වගේම බයලජ්ජාව පිළිබඳව එහෙම නැත්නම් සදාචාරය පිළිබඳව හැඟීමක් තිබිලා තියෙනවා. හැඟීම් තිබිච්චි ආගම්නිකායවල තිබිලා තියෙනවා. ඒ නිසා සීලාචාර වීම පිළිබඳව සම්පූර්ණ පිළිසිදුවක් නැතුණාට හැඟුම තිබිලා තියෙනවා. මේ මතුමැත්තේ ඉඳගෙන බණ භාවනා කරපු ධ්‍යානලාභී ඇත්තොත් ඉඳලා තියෙනවා. නමුත් කිසි කෙනෙකුට මේ ඊට අඩිය තියෙන මේ ආශ්‍රව ධර්ම දැක ගැනීමේ හැකියාවක් හෝ ඒ පිළිබඳ උනන්දුවක් තිබිලා නැහැ. ඉතින් සර්වචනහන්සේ තමයි ඉස්ලාම් වතාවට ඉන්දියානු සමාජයේ නැත්නම් මානව ඉතිහාසයේ මේ ආඩියට බලනකම්ම ගැඹුරට යනකම්ම එබිලා බලලා ඒ ආශ්‍රව ධර්ම දැකගෙන ආශ්‍රව ධර්ම දැනගෙන ක්ෂීනාශ්‍රව තත්ත්වයටපත් වෙලා ආශ්‍රව සියල්ල දුරු කරගනයි මේ දේශනාව කරන්නේ අනික් සියලු සත්වයන් කෙරෙහි අනුකම්පාවෙන් මෛත්‍රී මහා කරුණාවෙන්. ඉතින් ඒ විදිහට ආශ්‍රව ධර්ම දැකලා ඒක දුරු කරගෙන ඒක දුරු කිරීම සඳහා බණ කියනා වූ සරුවචන් වහන්සේ ආශ්‍රෝ ධර්ම වැඩ කරන ආකාර අනුව කීපයක්ම කොටස් රාශියක් දැක ගන්න. පළවෙනිම පෙන්වන්නේ අත්තිබික්කවේ ආසවා දස්සනා පහතබ්බා. සමහරක් ආශ්‍රව ධර්ම තියෙනවා මේ අඩිය ගැඹුරේ ඒවා නිකන් දැක දැනගත්ත පමණින්ම දුරුවන් වෙලා යනවා. ප්‍රහාණය වෙලා යනවා. ඒ ආශ්‍රව තමයි ඉස්සල්ලාම තියෙන්නේ. ඒක ඒ විදිහට දැක දැනගත්ත ගමනින් දුර්වන් වුණාට පුංචි නෑ. ඒක ලොකු ජයග්‍රහණයක්. ඒක හරියට කියනවා නම් ඔය ගෙයි මුල් එකතු වෙන කුණු අන්ධකාරයේ එහෙම නැත්නම් හිතේතමනේ රොක් වෙලා කොන් වෙලා තියෙන තාකල් ඒකෙන් විශාල පුස් જાති විස වායු જાති ගඳ සහ විස බීජ ඇති කරනවා යම් වෙලාවක ඒ කුණුපුස් එහෙම නැත්නම් කුණු මුල්ල අවුවට ඇදලා දාපු ගමන් ඒ අවුවට ප්‍රකාශ වෙච්ච ගමන්ම එළි වෙච්ච ගමන්ම ඒ ඒ විස බීජ වල මේ කුණු මුල්ලේ තියෙන සම්පූර්ණ විස බීජ සියල්ලම මැරිලා යනවා ඉතුරු නම් ඉතුරු වෙන්නේ මෘතෝපජීවී බැක්ටීරියා විතරයි ඒක අන්තිමට කොම්පෝස්ට් බවට පත් වෙනවා කියන්නේ ලෝකේ තියෙන හොඳම සමබර පොහොරක් බවටපත් වෙනවා. හංගලා කුණු මුල්ලේ තියෙන තාක්කල් අන්ධකාරයේ තියෙන තාක්කල් තෙතමනේ තියෙන තාක්කල් එක දිගටම විස වායු ඇති කරනවා. පුස්ත්‍යාති ඇති කරනවා. ඒ වගේ තමයි අපේ හිත ඒ වගේ කුණු මුල්ලක් තමයි. මේක ඇතුලේ ඒ කුණු ටික හංගගෙන ඉන්න ඉන්න පැහැවෙනවා. පැහැව පැහැව දිගටම ඒ විස බීජ විස වායු ගඳ දිගට දිගට ඇති කරනවා. ඉතින් අපි පිටින් නම් ඉතින් අර අසුචි කලයක් පිටින් පින්තාව කරනවා වගේ ලතු උලනවා, අර උලනවා, මේව උලනවා ලස්සන කරන්න හදනවා. නමුත් අර අසුචි කලයක කොච්චර පින්තාරු කරත් අර අසුචි ගඳ වහණේ වෙන්න වගේ මේ ඇතුළත තියෙන ආශ්‍රව ධර්මයන්ගේ ඒ ගඳ තියෙන කෙනාට නෙවෙයි ඇතුළත ආශ්‍රව තියෙන කෙනානේ ළඟ ඉන්න කට්ටියට දැනෙනවා. විශේෂයෙන්ම ਸਰවචන් ආශ්‍රය දැනෙනවා. ඒක නිසායි ਸਰවචන්සේ මතක් කරන්නේ ඔය පිට සුද්ධ කිරිල්ලත් හොඳයි. ඒක ඇත්තටම ලොකු සමාජ සේවයක්. පිටත් ගඳ ගන්න ගත්තොත් ඉන්න හම්බ වෙන්නේ. ලොකු සමාජ සේවය නමුත් ඒක නෙවෙයි කරන්න තියෙන වැඩේ. Taman කරන අනුකම්පාවෙන් අර කුණු මුල්ල හෙලි කරන එක. ප්‍රකාශ කරගන්න එක. ප්‍රකාශිත தත්ත්වයටපත් කරගන්න එක. තත් කරාට පස්සේ එමතින්ම ප්‍රකාශ කළ පමණින්ම අර පුස්කන්න තිබුණු විස වායු ඇති කරන්න තිබුණු විස බීජ ඇති කරන්න තිබුණු කුණු මුල්ල පොහොරක් බවට කොම්පෝස්ට් එකක් බවටපත් වෙනවා. ඉතින් මෙන්න මේ දර්ශනය හංගන්න පුරුදු වෙලා තියෙන මේ ගතිය වෙනුවට ඒක හෙලි කර ගැනීම සඳහා බලන බැලීම තමයි විපස්සනාව කියලා කියන්නේ. ඒ සඳහා යන මං මාවතට පෙතට කියනවා යෝනිසෝමනසිකාරය කියලා, පතමනසිකාරය කියලා, උපායමනසිකාරය කියලා. ඒකට මේව නොදන්න මේව නොදැක්ක කවදාකවත් මේව පිළිබඳව වග විභාගයක් නැතිව හිට කෙනෙකුට ඒ වැඩේ කර ගැනීමට හම්බ වෙන උපකරණය තමයි සතිය වෙන්නේ අප්‍රමාදී වෙන්නේ. ඉතින් ඒක නිසා මේ ධර්ම කොටාසිය අහලා මේක දැක්කොත් ලාභයි, දැකගත්තොත් ලාභයි, දැනගත්තොත් ලාභයි. දැකීමෙන් දැනීමෙන්මත් සමහර ආශ්‍රව ධර්ම දුරු වෙනවා. ඒ සඳහා අපි සත්‍යමත් වෙන්න ඕනේ. ඒ වගේම අපි යෝනිසෝමනස්කාරය දිනු කරන්න ඕන නුවණින් සලකා බලන්න ඕන කියලා යම් කිසි කෙනෙක් පෙළඹෙනවා නම් අපි ඒ කෙනාට ඉතින් යෝගාවචරයි කියලා කියනවා. භාවනා කරන එක නයි කියලා කියනවා. විශේෂයෙන් මේ ආශ්‍රව ධර්මයන් විශේෂයි එල්ලයක් සහ යොමුමක් ඇතුව භාවනා කරන එකට අපි විශේෂයෙන් විපස්සනා යෝගාවචරය කියලා කියනවා. ඒ විපස්සනා කරන යෝගාවචරය ළඟ යාර කලින් කියා විදිය සීලයේ සමාධියේ තියෙන්න ඕනේ. ඉතින් ඒ දකින්නකොටම දැක ගන්නකොටම දැන ගන්නකොටම දුරු කරන්න පුළුවන් ආශ්‍රව ධර්ම දස්සනා පහතබ්බා ආශ්‍රව වශයෙන් ධම් කරලා ඊට පස්සේ සරුවත්යන්වන්සේ අත්තිබික්කවේ ආසවා සංවරා පහතබ්බා එහෙම දැකගෙන අර එළියට ඇදලා දාපු පමණින්ම පොහොරක් බවටපත් නොවි ඇතුලේ තියෙනවා තව සංවර කිරීමෙන් හික්මවා ගැනීමෙන් සීලාචාර වීමෙන් සීතල කර ගැනීමෙන් සංවර කළ හැකි ආශ්‍රව කොටසක් එන්න එක පිළිබඳවයි දෙවනියට සර්වචනසි මතක් කරන්නේ. ඉතින් අපිට අද වාරේ පැමිණලා තියෙන්නේ අන්නේ වගේ ඒ සංවර කළ යුතු ආශ්‍රව ධර්ම පිළිබඳව පාඩම ඉගෙන ගන්නයි. ඉතින් අපි මේ තාක්කල්ලේ දැකීමෙන් දුරු කළ යුතු ආශ්‍රව පිළිබඳව යම් ප්‍රමාණයක් විස්තර කළා නමුත් ඒක අංග සම්පූර්ණ විස්තරයක් නෙවෙයි. නමුත් ආධුනිකයෙකුට දත යුතු මූලික කොටස් ටිකක් විතරයි. ඊයර ප්‍රශ්නකත් නගලා තිබ්බ විදිහට ඒ කායානුපස්සනාවට අදාළ දස්සනා පහතබ්බා කොටස් ගැන අපි කෙටි විස්තරයක් කළේ. ඒක ඉතින් අර වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කොටස් යටතේ රූප ධර්ම විතරක් නෙවෙයි කායනුපස්සනා විතරක් නෙවෙයි විඳින දේවල් පිළිබඳවත් හිතන මතන දේවල් පිළිබඳවත් අනිකුත් ධර්මතා පිළිබඳවත් ඒ විදිහටම විස්තර කතාවක් අවශ්‍යයි. නමුත් අපිට මේ හම්බෙලා තියෙන සුළු ඉඩ තුල එච්චර විස්තර කතාවක් කරන්න අමාරුයි. නමුත් ඒ ප්‍රශ්න සාකච්ඡා වේලාවේදී මතක් කළා වගේ ඒ රූප ධර්මයන් පිළිබඳව ස්පර්ශයත් ස්පර්ශ සමුදයත් මේ නැත්නම් වේදන දැනෙන ආස්වාස් ප්‍රසවාස් කරන දැනීමත් ඒ දැනීම හට ගන්නා තැනත් කියන මේ අන්ත දෙක හොඳට හිතට වදලා දුන්නාම ඒ කෙනාට මේ දැනගන්න ස්පර්ශය මතු වෙනකොට පවතින සියුම් භාවයේ වගේම සියුම් භාවයකින් නැති වෙලත් යන බව. දැක්කහම තමයි ආස්වාස ප්‍රස්වාසයේ මුලමදාග දැක්කා කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් ඉස්ලාම් බදාවට මේ සංස්කාරික තියෙන සංස්කාර ලක්ෂණේ ඇතිවීම පැවතීම නැවතීම දැක්කා කියලා කියන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ පුද්ගලයාගේ හිත මධ්‍යම ප්‍රතිපදාට වැටෙනවා. ඒ මතින් ඉදිරියට යනකොට මේ රූප ධර්මයක් විතරක් නෙවෙයි ඇඟට දැනෙන වේදනාවක වුණත් මේ වගේ සැප වේදනා දුක් වේදනා කියලා දෙකක් තියෙනවා. මිනිස්සෝ මේ සැප වේදනාව ඉස්සර කරගෙන ඒකම බෞලීගත කිරීම සඳහා සැප පිටිපස්සේ දුවගෙන ගියාට ලැබෙන හරියක් ලැබෙන්නේ දුක. ඒ නිසා මේ සැප දුක දෙකම පිළිබඳව මේ ප්‍රතික්‍රියා නොකර නැත්නම් වෙනස්කමකින් තොරව රාගයට ද්වේෂයට ඉඩ නොතබා සැප වුණත් එනකොට මේ සුවදායක වුණාට ඒක යනකොට දුකක් බවත් දුක වුණත් එනකොට දුක්ඛදායක වුණාට යනකොට සැපක් බවත් සැප දුක දෙකේම වෙස්මාරු පෙරලිලක් තමයි මේ දවස පුරාම සිද්ධ වෙන්නේ. නමුත් අපි ඒක ඇති වෙන පවතින නැති වෙන හැටි බලන්න තරම් ස්පාසු නැති නිසා සමහරක් දේවල් සැප වශයෙන්ුත් සමහරක් දේවල් දුක වශයෙන්ුත් අරගෙන සැපට ප්‍රිය කරන ගතියත් දුකට අප්‍රිය කරන ගතියත් නිසා අපි එනේන සැපෙයි ඇලී එතන ටැග් ගහන ගතියකුත් එනේන දුකට වෛර කරලා ඒකත් එක්ක ගැටීමක් ඇති කරගන්න නිසා අපිට මේ ධර්මතා දෙක හරියට දක් ගන්න බැරි වෙන නිසා අපි ඉවසිල්ලෙන් සැපකම හැම සැපකම දුකක් තියෙනවා හැම දුකකම සැපක් තියෙනවා කියලා ඒවා කෙරෙහි නොගැටි නොබැඳී බලන්න පුරුදු වුණොත් රූප ධර්ම වගේ එතකොට අපිට තේරෙන පටන් අර ගන්නවා මේ දෙක භාවනා වැඩ කරන වෙලාවේ හෝ දවස පුරා හෝ ඇති වෙන දේවල් දිහා බලන්න හිටියොත් මුළු කාලයෙන් 10%ක්වත් මේකට ගත වෙන්නේ නැහැ. හුඟක් වෙලාවට හිත තියෙන්නේ මෙහෙම සැපක් හෝ දුකක් හෝ කියලා නම් කරන්න බැරි සැප දුක් දෙක අතරමැදි තත්වයකයි. ඒක අපේ හිතට ගෝචර වෙන්නේ නැහැ. අපේ හිතේක රස බලන්න දන්නේ නැහැ. දැනුණත් ඒක නිකන් පාළු ගතියක් තියෙන. ඒක එච්චරම වටිනා දෙයක් විදිහට අපිට හිතෙන්නේ නැහැ. අපි ඒ තරම්ම සැප පිටිපස්සේ එළවෙන නිසා. නමුත් මධ්‍යම ප්‍රතිපදාව වැටලා තියෙන්නේ මේ මේ සැප දුක් දෙක නැති අතරමැදි අවස්ථාවේ කියලා දැනගත්තොත් දැකගත්තොත් ඒක දැකගන්නේ අර රූප ධර්මයන්ගේ ගොරෝසු తත්වයේ දැකලා සියුම් తත්වයට යෑමෙන් පුරුදු කරගත හිතෙන් තමයි. එතකොට පුළුවන් වෙනවා මේ අදුක්ඛම සුඛ වේදනාව නැත්නම් අතරමැද ඇති නොදුක් නොසුව වේදනාව දිගේ ඉදිරියට යනකොට ඒ යෝගාවචරයට ඒ විශේෂයි අර වගේ ඇලීම් ගැටීම් නැති తত্ত্বය භාවනා විදිනුවක් බවත් නමුත් නොදන්න කෙනා මේක පාළුවක් කම්මැලිකමක් නීසගතියක් කරන එකත් වෛරයක් කරලා හෝ මගහැර යාමෙන් අයුනිසුමනසිකාට වැටෙන බවත් අන්නේම අයුනිසුමනසිකාට වැටෙන්නේ නැතුව ඒ නොදුක් නොසුව වේදනාව පුළුවන් තරම් බහුලීගත කරන්න පටන් අරගත්තොත් ඒ යෝගාවචරයට නිවන් ලබන්නත් ඉස්සර වෙලාම යම් කිසි විදියක සාන්තියක් මැදමාවත පිළිබඳ සාන්තියක් ලැබෙනවා. ඒ වගේම හිතට එන හිතවිලි පිළිබඳවත් එනේන හිතවිල්ල පිටිපස්සේ එලවලා ඒ හිතවිල්ල රාග හෝ ద్వේෂ හෝ වීම අනුව උලන් වදින තැනකපත්තු කර පහන් දැල්ලක් වගේ හිත සැලිසලී තියෙන වෙනුවට ඒ ගත්ත මූල කර්මස්ථානයේ හිත පවත්තලා මේ මූල කර්මස්ථානයේ හිත සංසුන් කිරීම අනුව මේ හිතවිලිත් ඉබේම බාධා නොකරන தത്വයට කීකරු කරගත්තට පස්සේ මේ හිතවිලි එන තාක් සියල්ලටම කලබල විය යුතු නෑ. ඒ එන තාක් හිතවිලි අපට පණවිඩ පිණිස නෙවෙයි එන්නේ. ඒ හිතේ ස්වභාවයක්. නැත්තම් දුක්ඛ සත්‍ය බව. මේක තමයි දුක කියන්නේ. ඒක නිසා ඒක බාරගෙන මම කියාගත්තොත් මගේ කියාගත්තොත් උත්තර බඳින්න ගියොත් විශාල ගැටුමකට උරුට්ටුවකට වැටෙනවා. ගණන් නොගෙන සිටීමෙන් අර අරමුණේ පිහිට මත අරමුණ සරණ ගිහිල්ලා ඒ වේදනාව පිළිබඳව ගණන් නොගෙන සිටිල්ලෙන් අපිට ලොකු හවුහරණක් අර ගොඩ දාපු මාළු වගේ සැලිසලී තිබුණ එක ඉබ්බාතියට දැම්මා වගේ Tamanට මේ විවේකයක් එහෙම නැත්නම් මානසික අසහනෙන් තොරව අඩු ගතියක් ඇති කරගන්න පුළුවන්. දැන් මේ එින් එහාට ගිහිල්ලා බලනකොට දකින්නකොට අහනකොට ආදී එක එක ඉන්ද්‍රිය ධර්මයන් හා සම්බන්ධ කරලා ඒ ඉන්දිය ධර්මයන්ගෙන් ඒ ආහන දැකීම ආහනකොට දකින්නකොට ගඳ බලනකොට රස බලනකොට එහින් ආශ්‍රව ධර්ම දැක ගන්න හැටි දැකගෙන මෝරණ්ඩ ඉදදී පමාවටපත් නොවීම තමයි මෙතන මේ සංවරා පහතබ්බා කියලා පෙන්නලා තියෙන්නේ. අත්ති භික්කවේ ආසවා සංවරා පහතබ්බා. ඒ නිසා මේ සංවරයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව පිළිබඳව විස්තරයක් සපේන ਸਰුවචන් වහන්සේ ඉද බික්ක වේ බික්කෝ පටිසංකා යෝනිසෝ චක්කුන්ද්‍රයන් සංවර සංගුතෝ විහෙරති. මහන්නේ මේ ශාසනයෙහි භික්ෂුව පටිසංකා යෝනිසෝ යෝනිසෝ පටිසංකාරය කියලා කියන්නේ බොහෝ විට යෝනිසෝ මනසිකාරය වගේ නුවණින් සලකලා ඇහැ සංවර කරගනි. නුවණින් සලකලා ඇහැ සංවර කරගනි. යං ඉසබෙක්ක වේ චක්කුන්ද්‍රිය සංවරං අසංගතං විහෙරතෝ. යම් විදියකට මහණෙනි ඒ ඇහැ ඒ විදියට සංවර කරගන්නේ නැතුව යම් කිසි කෙනෙක් හිටියොත් මෙන්න මේ මේ විදිහේ ආශ්‍රව ඇතිවෙන්න ඉඩ තියෙනවා නම් ඒ පුද්ගලයාට S2 සංවර කරගත්තොත් ඒ ආශ්‍රව ඇති නොවි තමන්ගේ හිත චිත්තසංතානෙ පිරිසුදු කරගන්න පුළුවන්. ඒක තමයි ඇස සංවර කිරීම පිළිබඳව සර්වඥාන්සේ සඳහන් කළා තියෙන්නේ. ඉතින් මේක හුඟ දිනෙකට එහෙම නැත්නම් බැලුව බැලමට පේන්නේ අරණ්‍යගතව පැවිදිලා ඉන්න භික්ෂුන් වහන්සේ නමකට කියාපු කතාවක්. ඒක නිසා වෙළඳ ලෝකේ තරගකාරී ජීවිත ගත කරන ගිහි ජීවිතේ ඉන්න අමුදරුවන් රකින්න ගෙවල් දොරවල් වැඩ කරන්න නැත්තන්ට කරන්න බැරි නැත්තම් කරන්න අමාරු සූක්ෂම තත්වයක් වගේ තමයි පේන්න තියෙන්නේ. ඇත්තටම බැලුවා මේක එහෙම නොවෙන්නේත් නොවේ. ඒ මොකද ඇහැ කියන්නේ ඒ තරම්ම බොහෝමත්ම යොසුළු තනක්. ඒකේ ආශ්‍රව පහළ වෙන හැටි, කෙලස් පහළ වෙන හැටි මොනම විදියෙන් අත්දක ගන්න බෑ. අපි ඇහැට දකින දේවල් මතයි ව්‍යාවෘත වෙලා තියෙන්නේ. ඇහි දැකීම මතින් කෙලස් පැහැලවීමක් දකින්න අපිට පොත්වල උගන්ලා නැහැ. ගුරුවරු උගන්ලත් නැහැ, අම්මලා තාත්තලා උගන්ලත් නැහැ. අපිට උගන්ලා තියෙන්නේ ඇහැට පේන නිල් පාට, කහ පාට, රතු පාට ආදී වර්ණ, ඒ වගේ සටහන් සහ ආකාර මතින් ඉතිහාස භූගෝල ඉගෙන ගන්න තමයි අපි ඉගෙනගෙන තියෙන්නේ. නමුත් මේ සරුවචනංශය පෙන්වන්න හදන්නේ අන්නේ විදිහට ඇහැ දකින්න රූපය අනුව හිත අරමුණ දිහාවට බාහිරයට යෙදුනොත් ඒක තමයි අසංවරය කියලා කියන්නේ. ඒ වෙනුවට දකින වෙලාවේදී මම දකිනවා කියලාවත් දන්නවනම් එහෙම නැත්නම් මේ දැකීම සඳහා බාහිරින් රූප පේනවා වගේම ඇතුළෙමුත් ඇහැ යෙද වෙනවා හිතත් යෙද වෙනවා මේකෙන් ඇතුළෙන් හිත සහ ඇහැ නොයෙදුනොත් බාහිර රූප වලින් පෙනීමක් ඇති කරගන්න බෑ මෙතෙක් කල මං සංසාරේ කලේ රූපයක් දකිනකොට ඒ බාහිරේ පේන රූපය අනුව හිත වේ ව්‍යවෘත කිරීමයි. ඒක ඊ타ත්ම මනනන්දනීය ප්‍රියකරු එකක් නම් ඇහැ විතරක් නෙවෙයි කටත් ඇරෙනවා නිකම්ම ඒකල බලාගෙන ඉන්නවා දන්නේ නැහැ කටට පේන රූප පේන්නේ නැති බව මතක නැහැ. නමුත් ඒ තරම්ම රූපේ මේ ඇතිමනරම් භාවයේ ඉතින් ඒ වෙනකොට හිතේ තාම ඕලාරික වූ සංකත වූ ආසව රාශියක් පහළ වෙනකොට තමයි කෙලත්තක් කරන්න ඉඩ තියෙනවා. එහෙත් ඒ වගේ පුදුම විදිහට ඒ රාග නිස්ෘත වෙනකොට මන්මත් කරන ගතියක් තියෙනවා. ඉතින් අන්නේ ඕලාරික වූ සංකත වූ ඒ ආශ්‍රව ධර්ම හිතේ පහළ වෙන්නේ එකපාර gediyak එන්නා වගේ නෙවෙයි. ඊ타ත්ම තුනීවට ඇතුලෙන් පහළ වෙන්නේ ඒකත් එකම රූපයක් දිගා බොහෝ වෙලා බලා සිටීමෙන් තමයි ඒ ආස්ව ධර්ම ඒ තරමටම වැඩෙන්නේ. ඒ තරම ඝන බහල තත්ත්වයටපත් වෙන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙක් ඒ විදිහට රූපයක් දකිනකොටම අර බාහිර රූපයට හිත යොදනවා වගේම නැත්නම් ඒ වෙනුවට මේ මම ඉන්නේ රූප බලමින් බවත් මට ඕන නම් ඒලා සද්ද අහන්න පුළුවන්, ගඳ බලන්න පුළුවන්, රස බලන්න පුළුවන්, පහස ලබන්න පුළුවන්, හිතන්න පුළුවන්. මොකක්වත් දැන් වෙන්නේ ගල් වෙලා මම මේ රූපෙ දිහා බලා ඉන්නවා කියලා දැනගත්තොත් මේ රූපෙට මෙච්චර මේ ඇලිලා තියෙන්නේ අනිවාර්යයෙන්ම ඇතුලේ වැඩෙන ආශ්‍රව ධර්ම නිසායි. ඒ ආශ්‍රව ධර්ම පිළිබඳ පමා වුණොත් නොදක හිටියොත් නොදැන හිටියොත් ඒක ශීඝ්‍ර වර්ධනයකට වැටෙනවා. ඒක නිසා මේ වෙලාවේදී අඩු ගානේ මේ බලන්නා වූ රූපයේ විශේෂයි මට කැමැත්ත තියෙනවා එහෙම නැත්නම් අකමැත්ත තියෙනවා කියලා. ඒ පහළ වෙන ඒ සියුම් ධර්මතාවය නැත්නම් අනුසේ වශයෙන් පහළ වෙන මනාපමනාප භාවයේ දක ගන්න පුළුවන් කමක් තියෙනවනම් ඒක අර ඉතිසල දවසේ අපි අර සාකච්ඡා කරුවා වගේ දෙයක් පහළ වෙන ආකාරය ඇති වෙන හැටි දිහා බලාහිදීමේ දක්ෂකම ඇති කෙනාට පමණයි ඇහැට රූපයක් දකින්නට ඒ රූපය මෙච්චර මනනන්දනීය වෙන්න හේතුව ඒ වෙනකොටමත් ඒ රූපේ વિશે යති කැමැත්ත නිසයි කියලා. එහෙ නැත්නම් අකමැත්ත නිසයි කියලා. අන්නේ කැමැත්ත අකමැත්ත දෙක දැක ගන්න පුළුවන් නම් ඒ කැමැත්ත අකමැත්ත දෙක වැඩෙන්න අත්‍යවශ්‍ය ආහාරය තමයි ප්‍රමාදේ. ඒ දේ නොවැඩීමට කළ යුතු එකම දේ තමයි අප්‍රමාදේ. මහේ තුල දැනට මේ රූපයේ විශේෂයි මනාපයක් වැඩමින් පවතිනවා අමනාපයක් වැඩමින් පවතින කියලා දන්නවනම් ඒ දැනීම පවා රූපේ රස වින්දනය අඩු කරනවා. ඒ නිසාම නිසා වෙන්නදී අපි ආසව ධර්ම පැත්තක තියලා හම්බ වෙච්ච වෙලාවේදී අර රූපේ බලා ගැනීම සඳහා ව්‍යවෘත වෙන්නේ. මේ තමයි කෙලෙස් වල ස්වභාවය. ඉතින් සර්වඥාන්සේ සඳහන් කරන යම් විදියකින් සංවර නොකරගත්තොත් පහළ වෙන්න පුළුවන්. ඒ ආශ්‍රව ධර්ම දැකගෙන දැනගෙන පහළ නොවීම පිණිස කටයුතු කිරීම තමයි අප්‍රමාදී කියන්නේ. ඒක තමයි සතිය කියලා කියන්නේ. ඉතින් මේ ඇහි මේ විදිහට කෙලස් පහළ වීම බලන එක හුඟක්ම සූක්ෂමයි. හුඟක්ම යොහුසුලුයි. අල්ලන්න අමාරුයි. ඊගාවට කන. කනට සද්දයක් ඇහෙනකොට කංකලු භාවය අනුව ඒ රද්ද සද්දයාට හිත යොදලා සද්දේ කෙරෙහි ආසාව හෝ තරහව ඇති කරගෙන ඒ දිහාට ගියාම අපි මේ කෙලෙස් පහළ වෙන්නේ ඇහෙන්න කනෙන්ද නාසෙන්ද දිවෙන්ද කියලා අපිට මතක නැතිනවා. එහෙම නැත්නම් හිත යෝනිසෝමනසිකාරය කියලා පතමනසිකාරය අනුව උපායමනසිකාරය අනුව ඇති වෙන දිහාවට මූලාශ්‍ර දිහාවට යන වෙනුවට බාහිරට යන. බාහිරට ගිය ගමන් ඒක ප්‍රමාදයට වැටෙනවා. එතකොට අර ඇති වෙන කෙලෙසේ ප්‍රිය භාවයේ වේවා අප්‍රිය භාවයේ වේවා නිසිනින්දේ වැඩ වැඩෙනවා. ඒ වගේම නාසයට ගඳක් වදිනකොට සුවඳක් වදිනකොට ඒකෙත් ඒ වගේ ඇදගෙන යන ගතියක් තියෙනවා බාහිරයට. දිවට රසක් වැටෙනකොට නැත්තම් තීට්ටක් වැටෙනකොට ඒ වැටෙන රස අණුව හිත ව්‍යවෘත වෙන ගතියක් තියෙනවා. කයට පහසක් ලැබෙනකොට ඒ ලැබෙන සැප දුක් අණුව ව්‍යවෘත වෙන ගතියක් තියෙනවා. මනසට ඇති වෙන කල්පනාවලත් ප්‍රිය ප්‍රිය භාවය අනුව ඒකේ ව්‍යවෘත වෙන ගතිය තමයි ආයෝන්සමච්චකාරය කියන්නේ. අසංවර වෙච්ච හිත කියලා කියන්නේ. ඒක සංවර කරනවා කියලා කියන්නේ ඇහෙන් රූපේ ඇහැට රූපයක් සද්දට කනට සද්දයක් නාසයට ගඳක් දකිනකොට ඒ මෙන්න දැන් මෙතනයි කෙලෙස් උපයන්නේ කියලා. උපදින්නේ කියලා. උපදින තැනට හිත යොදා ගන්න පුළුවන් නම් ඒක යෝගාවචරයේ සුවිශේෂී දක්ෂකමක්. ඒ මොකද අපි ලෝකේ කොච්චර කාම දනවන රූප තිබුණත් තරහ උස්සන රූප තිබුණත් කොච්චර කාම දනවන තරහ උස්සන සද්ද තිබුණත් ගන්ධ රස පහස තිබුණත් අපේ ඉන්ද්‍රයන් ගොදුරු වෙච්ච ටික විතරයි අපිට පව් ගෙනත් දෙන්නේ කර්ම රස කරන්නේ සංස්කාර වෙන්නේ ඉඳුරන්ට ගොදුරු නොවිච්ච කිසිම දෙයකින් අපිට පව් ඇති වෙන්නේ නැහැ. කර්ම රස වෙන්නේ නැහැ. සංස්කාර වෙන්නේ නැහැ. ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ රූප වලින් විතරයි කර්ම රස වෙන්නේ. එතකොට මේ දැන් අපේ කර්ම රස වෙන්නේ කොයි ద్వාරයෙන්ද කියලා. ඇහෙන්ද, කනින්ද, නාසයෙන්ද, දිවෙන්ද කියන එක දන්නේ නැති වුණොත් අපිට වෙන්නේ අපේ පාලනයෙන් තොරව, සංවරයෙන් තොරව මේ ඉඳුරන් සම්පූර්ණ ආශ්‍රවයන්ගේ ගලණයට ගැලීමට ద్వාර බවටපත් වෙනවා ඒක නිසා ඒක දැන ගැනීම ඊ타ත්ම අමාරු වැඩක් සතිය සම්පජඤ්ඤේ නැති කෙනාට අපිට මේක භාවනා ජීවිතයේදී නම් මෙන්න මෙහෙම නිදර්ශන මාර්ගයෙන් ගෙනහර පාන්න පුළුවන් අපි හොඳට පරියන්කයක් කරලා ඉවර වෙලයි කියලා හිතමු හොඳට ඉඳගෙන සක්මා මේ සතිය පිහිටවනවා මේ ආස්වාස ප්‍රස්වාස දෙකේ එහෙම නැත්නම් පිම්බීම හැකිලිම කරලා ඊට පස්සේ ඔන්න අපි සක්මන්ට යනවා. සක්මන්ට ගිහලා සක්මනේදී ඔන්න වම දකුණ වම දකුණ කියලා ඇවිදිනවා. ඇවිදගෙන ගිහලා එහා කෙළවරට ගිහිල්ලා ඒ අර මේ හැරෙන වෙලාවේදී ඒ ඇතිගට තියෙන වම දකුණේ තිබුණ සතිය කැඩලා යනවා. සතිය දුර්වල වෙනවා. සමාධිය දුර්වල වෙනවා. දුර්වල වෙනකොට අපිට රූප බැලීම, ශබ්ද ඇහිීම සහ අනිකුත් දේවල් විශේෂයි හිත විසිරී යන ගතියක් ඇති වෙනවා. ඉතින් අන්නේ වෙලාවක අපි මගේ හිත මම පවත්තන්න ඕනේ තබන පියවරේ දැන් මම ඉන්නේ සක්මණේ කෙලවරේ සක්මණේ කෙලවරේදී මට දැන් ඒ හිත පයේ පතුලේ නෙවෙයි දැන් මම රූපෙක බලන තනකයි ඉන්නේ කියලා අපිට හිත කාය ඉන්ද්‍රියෙන් කැඩිලා චක්කු ඉන්ද්‍රියටපත් වෙනකොටම දැකන්න හම්බ වෙනවා කියලා කියන්නේ ලොකු වෙනසක්. උංගක් අමාරුයි. නමුත් අල්ලන්න බැරිකමකුත් නැහැ. අපිට එහෙම තබන තබන පියවරේ තබාගෙන ගියන සතිය යම් වෙලාවක එක පාර්ශ්ව රූප බලන පැත්තට කැඩෙනවා නම් කැඩුනොත් කැඩෙනකොටම ඇහැට ඒ රූපේ ගොදුරු වෙනකොටම පේන தත්වෙට සිංහලයා කියන්නේ මම යන්තම් සුද දැක්ක විතරයි කියලා. වෙන්නේත් ඒකම තමයි. හොඳට සතියෙන් වම දකුණ කියලා ගිය කෙනාගේ අර කාය විඥාණය එතනින් ගැලවිලා ඒක චක්කු විඥානයක් බාටපත් වෙච්ච ගමන් ඒ චක්කු විඥාණයට ගොදුරු වෙන රූපයක් තියෙනවනේ. ආපතගත වෙච්ච රූපේ ඒ රූපයේ අංග ප්‍රත්‍යංග ව්‍යංජන අනුව්‍යංජන හැඩතල මොනවත් පේන්නේ ඉලාවට නිකන් සුදක් පේනවා අන්න ඒ සුද දැකලා අර පයේ පවත්වපු සතියට වැඩිය මේ සුද දකින්න එක හොඳයි ඒක බලන්න ඕනේ කියලා අපි දැන හෝ නොදැන ඒක අනුමත කළොත් පමණයි දෙවෙනි වතාවටත් චිත්ත වීඩියක් ඒ සුදමත පහළ වෙන්නේ. එතකොට අපිට පේනවා ඒක ඉත්‍ත්‍යාවද්ද පුරුෂයේද්ද ළඟට එනවද දුරට යනවද කහ පාටද නිල් පාටද රතු පාටද කියලා ඒකේ අර ඉස්ලාම් වතාවට පිනිච්ච නැති ව්‍යංජන අනුව්‍යංජන පේන්න පටන් ගන්නවා. ඒකත් හොඳයි කියලා හිතුනොත් ඒක තවත් බලන්න ඕන කියලා කිව්වොත් ඒ මතින්ම චිත්ත වීදි තුන හතරක් දුවනවා. එහෙම නැත්නම් චක්කු විඥාන වීතියම දුවනවා. දුවන්න දුවන්න දුවන්න ඒ රූපය අර දැකපු සුද දැන් අපි වර්ණගනවා. මා කරා පැමිණ ඉස්ත්‍රියාවක්. නැත්නම් මගෙන් පිටතට යන ඉස්ත්‍රියාවක්. එහෙම නැත්නම් පුරුෂ රූපයක්, මලක්, කුරුල්ලෙක්, සද්දයක් මේ හැඩයක් ආදි වශයෙන් මේ බලාන ඉඳ ඉඳ ඉඳ ඉඳ වෙන්නේ ඒ චක්කු ඉන්ද්‍රිය මතම චිත්ත වීදි දුවන්න දුවන්න දුවන්න අර තමන්ට තේරෙන්නේ රූපයේ අංග ප්‍රත්‍යංග ව්‍යංජන අනුව්‍යංජන හැඩනිල වඩ වඩා වඩ වඩා පේන්න පටන් ඒ වඩ වඩා පේන හැම චිත්තක්ෂණයක් පාසම ඒක දැනීමේ කෑදරකම. ඒක දැනගැනීමේ චේතනාව. ඒක දැනගැනීමේ ආශාව පොහොර නොවුනොත් අපේ හිත ගන්න පුළුවන් ඕනනම් ඇවිදිමින් හිටපු පයට. නමුත් පයට ගන්න බැරි මොකද? අපි විහිං අර <clears throat> පයේ පවත්තකින් ගිය කාය ඉන්ද්‍රිය කාය ద్వාරේ පවත්තකින් මිහිත විනුවට අර පේන රූපයට ඇති කරන මනාපේ නිසා. එහෙම නැත්නම් චේතනාව නිසා. එහෙම නැත්නම් <clears throat> ආසාව නිසා. ඉතින් එම් බලහන් ඉන්නකොට ඉන්නකොට අපිට දැන් මේ ඒ බලාන ඉන්න රූපය අපි කාට පැමේ අප කරා පැමිණෙනවා නැත්නම් මොකක් හරි වෙන නිසා අපි ඊගාට චෝදනා කරනවා මේ භාවනා මධ්‍යස්ථාන මේ අඳුන් ඇඳගෙන මොකටද ඉන්නේ ආපු නිසා නේද මට රාගේ පහළ වුනේ කියලා ඒ මනසට තින් දොස් කියේ. එතකොට මතක නෑ මේ රූපය මේ බදාගත්තේ අල්ලාගත්තේ ඊට ඉස්සෙල්ලා චිත්ත වීචයක් වීචයක් පාසා ඒක බැලීමේ ආශාව කියන එක මතක නෑ. අපේ හිත බොහොමත් ඉක්මනට ඒ දැකපු රූපය එක්ක මනාපයි යමනාපයි ඒක එහෙම මනාප මනාප වෙන්න හේතුව ඒ රූපය එතන තියෙන එකයි මම මේ බොහොම මේ මේ ජීවිතේ නිවන් දකින්න කියලා නිවන් භාවනා කරන්න ආවේ මේ මායාවල තියෙනවා මට භාවනා නොකරන මේ භූතේක් හරි මොකක් හරි අරමුණක් කියලා අර රූපයත් එක්ක ගැටීමක් හෝ ඇලීමක් ඇති වෙනවා ඉතින් එතකොට මේ බලන රූපයේ වැරද්දක් බලන රූපයේ දෝෂයක් බලන රූපේ නිසයි මට මේ ආශ්‍රව පහළ වුණේ කියන කතාව තුනේ බන්ති හතර බන්ති පොතකත් කියලා තියෙනවා කැකිල රජුරෝ ගත්ත තීන්දුව හැටි. ඒ රජුරෝ ගාවට නඩුවාවට පස්සේ ඉතින් අර මිනිස්සෙක් කියනවිල්ල මම ගියක් හදන්න කොන්ත්‍රාත්තයක් දුන්නා. ඉතින් කටුමැටි ගෙවල් නෙමේ වගේ ඉතින් ගෙවල් නෙවෙයිනේ. ඉතින් ඒ කටුමැටි ගියේ කඩාන වැටලා ඒ මිනිස්සු ඇඟුලට වැටලා මාරාන්තිකව අසනීප වෙලා. ඉතින් රජුලකව පැහැදිලිවම කොන්ත්‍රාත් එකට ආසම් කරව කොන්ත්‍රාත් කාර්යය මරන්න ඕනේ. මිනිස්සයාගෙන් ලැහුවට පස්සේ කිව්වේ මොකද්ද? ඇත්ත තමයි. මම තමයි මේ කොන්ත්‍රාත් එක ගත්තේ ගේ හැදුවේ. අනේ මේ මිනිස්සයා මරන්න හිතාන කෙරුවා නෙමෙයි. මම මේ මේ මැටි අනනකොට මැටි වලට වතුර වැඩි වුණා. ඒකේ දෝෂය මොකද්ද? ඒ ගත්ත කලේ කට හැද වෙලා තිබ්බ නැත්තම් මං නම් වැරද්දක් කිරුවේ නැහැ. ඒකල කියනවා මේ ඒකේ මගේ දෝෂේ නෙමෙයි මැටි කලේ හැදුව කුඹලගේ වැරද්ද කියලා. අයින මනස ගෙන්න ගන්න රජු. ගෙන්න ගන්නවට පස්සේ කියනවා බලපං උඹ කරපු වැරදි නිසා මේ මනසගේ මැටර වතුර වෙලා තිනවා ඒ නිසා ගේ ඇද වෙලා තිනවා ගේ වැටලා දැන් මේ මිනිහා මැරෙන්න හදලා තිනවා උඹ මරන්න ඕනේ. අර මනස කියනවා මගෙන් තමයි කලේ ගත්තේ කතාව නම් ඇත්ත. හැබැයි ඒ කටේ කලාඹන වෙලා කලේ යඹන වෙලාදී ඉස්සරහින් ලස්සන කාන්තාවක් ගියා. මම ඒක දිහා බලන කරාඹනකොට කට ඇද උනායි කියලා. ඉස්සර රජුරෝ කියනවා ඒක ඇත්ත. එහෙම දෙයක් ඉස්සරහින් ගියොත් ඇත්තම කට ඇද වෙන්න ඉඩ තියෙනවා. නිසා වහාම අර කාන්තාව රාජසභාවට ගෙන්දෙනවා. ඉතින් ඒ රාය ඒ කාන්තාව බොහොම සුකුමාරයි ලස්සනයි. රාජසභාවට කැඳවරස් කියනවා දේවයන්වංශ මම මේ මගුල් ගෙදරකට යන්න රත්තරන් භට්ටික වතුරේ දාන්න දුන්නා. ඉතින් මංස හරියටම කියලා දුන්නා මේ වෙලාවේ කරලා දෙන්නම් කියලා. ඉතින් මම ගියා තිබුණේ නැහැ. ඉතින් මට මේ නිසා මේ ඉස්සරහින් තුන් හතර සැරයක් යන්න උනා. ඉතින් ඒ නිසා මේ වැඩේ කරපු ආචාර්යයා මිනිහා මට වෙලාවට වැඩේ නොකරපු නිසායි මට නැත්තම් මං ඒ වෙලාවේ මල මේ මගුල් ගෙදෙට්ට යන්න ඇඳගෙන හිටියේ. මේ රත්තරම් ටික දුන්නේ නැති නිසායි ඔතනින් මට කීපතාවක් යන්න ඕනේ. ඒ නිසා මේ මනුස්සයා කට ඇද වුණාට වෙන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ රජු කතා කරලා කියනවා එහෙනම් මේකේ ප්‍රධාන වැඩිකාරයා කවුද? අර ආචාර්යයා. ගින්න ගන්න ඉතාමත්ම දුර්වල මිනිසෙක්. විමර්ශක කියන දෙයන්න පස්සවන් දහස කරපු දෙයන්න දෙයන්න ආසේ ඇත්තටම මට පහුගිය ටිකේ හරියට මේ ඩෙන්ගු හැදිලා හිටියා ලෙඩ වුණා. වැඩේ කරගන්න බැරි වුණා මේ මනුස්සයාට දෙන්නම් කියලා තමයි තිබුණේ මේ වෙලාවේ බැරි වුණා. මට දැනටත් හරි අමාරුයි. ඒ නිසා වැරද්ද නම් මගේ අතේ ඉන්නේ රජුර කියන රාජනීති අනුව කරන්න දෙයක් නැහැ. ඇතාලව්ව පාගල මරවන්නේ කියලා. ජීමස් කියන අනේ හදී හාඳුන්නේ මේ ප්‍රශ්නේ මේකයි මට නම් ප්‍රශ්නයක් නැහැ. මේ ඇතාගේ පයේ මගේ ඇට එහෙම ඇරුණොත් එහෙම මේ කිට්ටු මගේ ඇඟ ඔබ වහන්සේට රාජකීය ඇතෙක් නැති වෙනවා. ඒ නිසා මේ මාව මරන්න ගියොත් එහෙම ඇතාට හොඳ නැහැ. ඒ නිසා මං වැඩ කරන කඩේ ඉස්සරහ පැත්තේ ඉන්නවා මුදලාලි කෙනෙක් හරි බඩ මහතයි. ඒ මනුස්සයා මරවුත් කිසි ඇතාට පාඩුවක් නැහැ කියලා. ඉතින් පස්සේ රජුරෝ ওই කට්ටියම එකතුලා අර බඩ මහත මුදලාලි ඇතාලව පාගලා නඩුව විසඳ ඔන්න ඔය සෙල්ලම තමයි අපටත් වෙන්නේ. අර බාහිරේ දකින්න රූපය ඒ තාක්කල් වැඩි වෙන්න හේතුව අසත්‍ය බවත් අප්‍රමා ප්‍රමාදයේ බවත් අපි දන්නේ නැහැ. ඒ නිසා අපි මේ රූපය කෙරෙහි කොච්චර වෙලා ප්‍රමාදයටපත් වුණාද කියලා කියනවනම් ඊට පස්සේ නිදහසට කරුණු දෙන්න ගියාම සම්පූර්ණයෙන්ම ඒ රූපෙ තිබුණ නිසායි දැක්කේ දකින්න රූපේ තියෙනවා කියන මේ නිගමනයට තමයි එන්නේ. ඉතින් ඒක අද ලෝකේ ඉන්න ඕනම කෙනෙක් පිළිගන්න සාමාන්‍ය සම්මුතිය. නමුත් අර කලින් හොඳට සතියේ පාරියංක භාවනාවක ඉඳලා ගිය කෙනෙකුට විශ්ව කරන්න පුළුවන් ඒ සක්මන කෙලවරට යනකොට මේ වගේ හැඟුම් උදාහරණ ගතියක් එනවා. මෙතනදී රූප පේන තියෙන අවස්ථාවක් තියෙනවා. ශබ්ද අහන්න අවස්ථාවක් තියෙනවා. උලන් වදිනවා දැනෙන්න අවස්ථාවක් තියෙනවා. නමුත් ඒ දිගටමත් තිබුණා ඒක. සක්මනේ යනකොටත් තිබුණා. නමුත් අපේ හිත මුදා හරින එහෙම නැත්නම් අසංවර වෙන බවක් සක්මන මැදදී එනවා අඩුයි. මොකද ඒ තියෙන තියෙන පියවරේ හැල්මට යනවා. අන්තිම කෙලවරට ගියාට පස්සේ තමයි මේක සිද්ධ වෙන්නේ. නිසා ඒක මේ ඉන්දිය සංවරය පිළිබඳව හොඳ පාඩමක් තියෙනවා. ඒතනදී මගේ දැන් හිත තියෙන්නේ මෙන්න මේ වගේ රූප දිගේ, ශබ්ද දිගේ, වෙන වෙන දේවල් දිගේ හිත විහිදී යන තියෙන අවස්ථාවක් තියෙන්නේ කියලා. හොඳ සංවරයකින්, හොඳ එලඹ සිටි ගතියකින් ලෑස්ති වෙලා ගියොත් අපිට හිත ටිකක් බේර ගන්න පුළුවන්. එහෙම නැත්නම් හිත ගියත් පිට අල්ල ගන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒක තමයි මෙතන සරුවත්යන්සේ සඳහන් කරන්නේ යං හිස බෙක්කේ චක්කුන්ද්‍රිය සංහුරං සංහුරං විහෙරතෝ uppajjeyun ආසවා යම් හේකේ මානී ඉන්ද්‍රයන්ගේ සංවර නොවි ඉඳීමෙන් උපදින්න පුළුවන් යම් ආශ්‍රව ප්‍රමාණයක් තියෙනවා කියන එක දන්නවනම් ඒ ඒ හැරෙන තැනට යනකොටම ලොකු අවධියකින් තමයි ගත කරන්නේ ලොකු ඉන්ද්‍රිය සංවරකින් තමයි ගත කරන්නේ ලොකු අප්‍රමාදකින් තමයි ගත කරන්නේ. එතකොට අර උපදින්න පුළුවන් ආශ්‍රව ධර්ම උපදින්න තියෙන අවස්ථාව නැති ඉතින් මේක සමහර විටක ඇහැ එළියට ගියා රූපෙත් දැක්කා දැකලා ව්‍යංජන අනුව්‍යංජන ගනිමින් ඉන්න වෙලාවෙදි සමහරට අපිට සිහිය ලැබෙන්න ඉඩ තියෙනවා. සමහරලාට යනකොටම එන්න ඉඩ තියෙනවා. හොඳට සංවරව ගියොත් ඒ රූප વિશે යන්න දෙන්නෙම නැතුව හරියට සංදි ස්ථානයකදී හප්ප ගන්න නැතුව වාහනේ හරව ගන්න දක්ෂ රියදුරෙක් වගේ හොඳට සංඥා කරලා වාහන අනතුරකින් තොරව හරව ගන්න පුළුවන්. ඒ නිසා ඉරියාපත සංදී ඉදිරියට ගිහිල්ලා හැරෙනකොට ඉඳගෙන ඉඳලා නැගිටිනකොට නැගිටලා ඉඳ ගන්නකොට මේ සෑම සංදිස්ථානයකදීම සතිය කැඩෙන්න තියෙන අවස්ථාව වැඩි. ඒ නිසා ඉරියාපත සංදී වල හොඳ සතියක් යුක්තව ගත කරනකොට මේ ඉන්දිය සංවරයට සෑහෙන ධෛර්යයක් හම්බ වෙනවා. ඉතින් එතකොට අපි දැනගන්නවා දැන් සක්මනේ කෙලවරට ගියාම නම් අපි දැනගන්නවා ගන්ධෙන් රසෙන් නෙවෙයි අපිට ප්‍රශ්න මතුවෙන්නේ රූපෙන් සහ සද්දෙන් තමයි ගොඩක් ලාවට එන්නේ. ඒ වෙනුවට ගැලවෙන්න තියෙන මාර්ගය තමයි එහෙම යන්න දෙන්නේ නැතුව අර වමේ දකුණේ හිත තියෙන එක. එහෙම නැතුවත් මේ සූත්‍රයේ තියෙන සෙල්ලක්කාරතනක් තියෙනවා. ඒ මොකද්ද? අපි දැනගෙනත් ගිහිල්ලා අපි රූපෙකටත් වැටුණා අහුණයි කියලා හිතන රූපයක් බලන්නත් උනා. එතකොට අපිට පුළුවන් වුණොත් සතිය පිහිටුව ගන්න මගේ හිත දැන් තියෙන්න ඕනේ වම දකුණේ. නමුත් තියෙන්නේ රූපය බලන දිහාවේ ඒ රූපය දිහා දිගට බලන හිටියොත් දිගිත් දිගටම ආසාව පහළ වෙනවා. මේක මෙතනදීම නතර කරන්න නම් නැත්නම් නතර කිරීමේ දක්ෂතාවය ගන්න නම් හිත පිට යන්නත් ඕනි. ගිහිල්ලා අතරමැද සතිය පිහිටන්නත් ඕනි, සංවර වෙන්නත් ඕනි. ඒ නිසා වෙච්ච මේ දේ ගැන පශ්චාත්තාප නොවි. කනගාටු නොවි එතන පටන් ඉදිරියට සතිය රැකලා ආසව වැඩෙන්න ඉඳ නොතබා නැත නැවත වම දකුණට එන්න පුළුවන් නම් ඒක යෝගාවචරයේ අතිවිශිෂ්ට දක්ෂකමක් කියලා කියන්න පුළුවන්. එතන සාද්දයක් ඇහෙනවා. සාද්දය හිච්ච බවක් දන්න පශ්චාත්තාප වෙලා වැඩක් නැහැ. මොකද පශ්චාත්තාප වුණොත් නැවත සතිය පිටව ගැනීම කටයුත්තට බාධායි. ඒ පශ්චාත්තාප වෙනව වෙනුවට මේක තමයි අසංවර හිතියොත් වෙන්නේ. මේ අසංවර භාවය දැන් ඇති වෙලා තියෙන ඇහේද කනේද නැත්නම් ආශ්‍රව ගලන්නේ කොයි ద్వාරයෙන්ද කියලා දැනගෙන ඒකෙන් ඒක නතර කරලා ඒ ගැලීම නතර කරලා ආයෙ වම දකුණට යන්න පුළුවන් නම් ඒක පුදුමාකාර දක්ෂකම. එහෙම නැත්නම් හුඟ දෙනෙක් හිතන්නේ සාමාන්‍ය මේ ධර්මතාවය නැත්නම් මේක ඇති ඒ යෝනිසෝමනසිකාර తত্ত্বය. උපාය දන්නේ නැති කෙනා, රැඩිකල් ක්‍රමේ දන්නේ නැති කෙනා සද්ද නැති වෙන්න බලාපොරොත්තු වෙනවා. රූප නැති වෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙම නැත්නම් ඒ රූප පිළිබඳව ආශ්‍රව පහළ වීම, ශබ්ද පිළිබඳව ආශ්‍රව පහළ වීම දැක ගන්නවත් එකම පශ්චාත්තාවයක් ඇති කරගන්නවා මට කෙලෙස් ඉපදුනා වැරද්දක් වුණයි කියලා. ඔය කිසිම කෙනෙකුට මේ උපදින ආශ්‍රව උපදින වේලාවෙදීම දැනගන්න සෙල්ලක්කාරකමක් කරන්න අමාරුයි. ඒ නිසා වැරද්ද ප්‍රශ්නයක් නෑ වැඩක් ගන්නවා. ඒ නිසාම පරියංක භාවනාවට වැඩිය සක්මන් භාවනාව උනන්දු කරනවා. ඒක හරියට යෝගාවචරය අනතුරුදායක තත්ත්වයට ඇදලා දානවා වගේ. දාලා පුළුවන් නම් බේරෙන්නේ කියන. ඊට පස්සේ එදිනදා ජීවිතයේදී ඒ වගේ රූප ශබ්ද ගන්ධ දැනෙන හැම වෙලාවකම මේ මෙතන දැන් කෙලස් කලන්නේ කොන මොන ద్వාරයෙන්ද කියලා. ඒක කොච්චර දුරට දැන් මේ වෙනකොට විලල් වෙලා තියෙනවද කියලා දැක දැනගන්න පුළුවන් නම් මේ ඉන්දිය සංවරය පිළිබඳව යෝගාවචරයට ආය භාවනා මධ්‍යස්ථානට යන්න ඕන ගැටයක් එහෙම නැත්නම් අරණ්‍යගත වෙන්න ඕන ගතියක් වෙනුවට හුඳ සතියකින් හොඳ යෝනිසමනස්කාරකින් ගත කරන්න ගත කරන්න මේ සාමාන්‍ය ජීවිතේදී පවා එදිනදා ජීවිතේදී පවා යම් යම් තැන්වලදී මට වැඩියෙන් කෙලෙස් උපදිනවා රාගය ద్వේෂය අන්නේ තැන්වලට යනකොට මම ලැහැස්ති වෙලා ගියොත් නොයාම ඉන්න බැරි කමක් තියෙනවා මොකද අපේ ජීවිතේ අපිට එහෙම අපිට උනිත පාලනය කරන්න බෑ අන්න ඒක පිළිබඳව ලෑස්ති වෙලා යන්න පුළුවන්කමක් තියෙනවනම් ඒක මේ ඉන්දිය සංවරයෙන් සීලය ඇති වෙන හැටි තමයි මේ පෙන්වන්නේ. ඒක නිසා යෝගාවචරයේ මෙමෙනි අර සතියක් පිටවන්නේ නැතුව ආසව පිළිබඳව හැඟීමක් නැතුව යෝනිසමනස්කාරය දන්නේ නැතුව කොච්චර රූප විශේෂ සංවර වුණත් කොච්චර සිල් රැක්කත් කෙලෙස් ආසව ඇති කිරීම පිළිබඳව පරිචයක් ලැබෙන්නේ නැහැ. ඒක නරක නෑ ඒක හොඳයි. නමුත් ඒක මේ යාන්ත්‍රණය දැනගෙන වගවීමකින් යුක්තව කරන බේරීමක් නෙවෙයි. එහෙම බේරීමක් yaadෙන්නේ නෑ. වැඩි කල් යන්නේ නෑ. අවස්ථාව හම්බෙච්ච ගමන් හිත හැඟුම් මුදාරිනවා. ඒ නිසා සරුවචනන්සේ සඳහන් කරනවා ජානතෝ භික්කවේ පස්සතෝ ආසවාණං khයං වදාමි නො අජානතෝ නො අපස්සතෝ මහනි මේ ආශ්‍රව ධර්මයන් දක්නා වූ දන්නා වූ අයටමයි මම මේ ඉන්දිය සංවරය මේ ආශ්‍රව සංවරය ගැන කතා කරන්නේ නොදන්නා නොදක්නා අයට නෙමෙයි ඒ නිසා මේ දර්ශනීය මේ ප්‍රඥාව ඉතාමත් අවශ්‍යයි ඉන්දිය සංවරයට නමුත් අපේ ජීවිතේ අපි අහුවොත් ප්‍රඥා භාවනාවක් කරන්ට කරලා ඉවරලාද අපි සිල් රකින්නේ නැත්නම් ප්‍රඥා භාවනාවට යන්න ඉසලා සිල් රකින්න ඕනේද කියලා ලෝක සම්මුතිවාදය තමයි සීලය ඇති කෙනාට පමණයි ප්‍රඥා වඩන්න පුළුවන් භාවනා කරන්න පුළුවන් කියන අදහස. මේ සූත්‍රේ පේන පැහැදිලිවම එහෙම පටන් ගන්නකොට සංවරයක් නොතිබුණත් දැකීමෙන් දැනීමෙන් ප්‍රඥා භාවනාවෙන් ආශ්‍රව කියලා කියන්නේ මෙන්න මෙහෙම දෙයක් ලාවට තිබිලා ක්‍රමයෙන් වැඩෙන දෙයක් ය. මේක දැනගැනීමේ ක්‍රියාවලියට යෝනිසමස්කාරය අවශ්‍යය. සතිය අවශ්‍යය කියලා ඒ ටික වඩා ගත්තොත් පස්සේ උනත් සංවරයක් ඇති කරගන්න පුළුවන් බවට සාන්තියක් ඉඩක් මේ සූත්‍රය දීලා කියනවා. මේක හරිය අමාරුයි මේ සුචරිතවාදීකට අඳුල්ලා දෙන්න. සුචරිතවාදී හැම වෙලාවෙදීම බලන්නේ ඒ භාවනාක මධ්‍යස්ථානට යන්නවත් සුදුසුකමක් නැහැ සිල් නැත්තම්. නැත්තම් භාවනා කරන්නවත් බෑ කියලා. ඉතින් ඒක ආගමික පැත්තෙන් බලනකොට ඇත්තටම මගේ කලිතු අදහසක් වුණාට ਸਰුවචනanse දේශනාව දිහා බලනකොට විද්‍යා දදාති විනයං විනයෝත් නාම පාත්‍රතා පාත්‍රතා ධනමාප්නෝති ධන ධම්ම තතස්සුඛ කියලා විද්‍යාව ඇති කෙනාට තමයි විනයක් ඇති වෙන්නේ. ඥානවන්තයාට පමණයි ලෝකේ විනයක් තියෙන්නේ. එහෙම නැත්නම් ඥානේ නැති විනය, එහෙම නැත්නම් ඥානේ නැති සංවරය සීලය සීලබ්බතයක් වෙන්න ඉඩ තියෙනවා. සීලවෘත පරාමාශයක් වෙන්නත් ඉඩ තියෙනවා. ඒකත් නරක නෑ. ඒ වුණා සීලයක් තමයි. නමුත් කවදා හරි මේ සීලය ඥාණයෙන් පන්නරේ ලබන්න ඕන. නමුත් ප්‍රඥාවෙන් පටන් අරගෙන සීලයට යන ක්‍රමයකුත් තියෙනවා. ඒක හුඟා කමාරුයි තේරුම් ගන්න. ඒක හුඟා කමාරුයි තේරුම් කරලා දෙන්න. නමුත් ඔය සති සම්පජඤ්ඤ සූත්‍රය වගේ තැන්වල ਸਰවඥාන්සේ සඳහන් කරලා තියෙනවා සති සම්පජඤ්ඤම් භික්කවේ අසති සති සම්පජඤ්ඤ විපන්නස්ස අතුපනි සංහෝති මහිරොත්ප්පං කියලා. මානි යම් කිසි කෙනෙකුට සතිය සහ සම්පජඤ්ඤය මේ සිහිනුවන දෙක නැත්තම් එයා සිහිනුවනෙන් තොරනම් එයාට කවදාකවත් මේ පවට බය සහ පවට ලැජ්ජාව පහළ වෙන්නේ නැහැ කියන්නේ. හිරියොතප් දෙක පහළ වෙන්නේ නැහැ. හිරියොතප් පහළ වෙන්න හේතුව තමයි ආසන්න කාරණාව තමයි මේ සති සම්පජාඤ්ඤය. ඒ වගේම සඳහන් කරනවා හිරොත්තප්පම් භික්කවේ අසති හිරත්තප්පම් භික්කවේ විපන්නස්ස අතූපනි සංහෝති ඉන්දිය සංවරෝ යම් කිසි කෙනෙකුට ඇතුළතින් පයට පවට ඇති බය සහ පවට ලැජ්ජාව කියන එක නැත්තම් ඒ මනුස්සයාට කවදාකවත් ඉන්දිය සංවරයක් ගන්න බෑ. ඉන්දිය සංවරයක් ඇති කිරීමේ හේතු විනාශ කරගෙනයි තියෙන්නේ. ඒ නිසා ඇතුළත බයලජ්ජාව ඇති මනුස්සයාට විතරයි ඉන්දිය සංවරයක් ගන්න. ඉන්දිය සංගරම්භික වේ අසති ඉන්දිය සංගරම්භික වේ විපන්නස අතුපනි සංහෝති සීලං. මහනි යම් කිසි කෙනෙකුට ඉන්දිය සංවරයක් නැත්තම් එයා ඉන්ද සංවරයෙන් තොරනම් එයාට කවදාකවත් සීලයට පදනම නැහැ. නිසා සීලයට පදනම් වෙන්නේ ඉන්දිය සංවරය. සීලම් භික්කවේ අස සීලම් භික්කවේ විපන්නස්ස අතුමන සංඝෝති සමාධි. යම් කිසි කෙනෙකු සීලේ නැත්තම් එයා සීලෙන් තොර නම් හොඳට කවදාක සමාධියක් හම්බ වෙන්නේ සමාධියක් නැත්තම් යථාභූත ඥාන දර්ශනයක් නැහැ. සතාවූත ඥාන දර්ශනයක් නැත්තම් නිබ්බිදා විරාගයක් නැහැ. නිබ්බිදා විරාගයක් නැත්තම් නිවනක් නැහැ. ඒක නිසා මුලටමත් අවශ්‍යයි ඇති දේ ඇති දේ ඇති හැටියට දැකීම. මේ ආශ්‍රව ආශ්‍රව වශයෙන් දැනගැනීම. මේ නිසා ඒ කායනුපස්සනාවෙන් හරි කමන්නේ ආශ්‍රව ධර්ම මෙන්න මෙහෙම <clears throat> අතහැරලා අතපහුව වෙලා වැඩෙන්න දුනොත් වැඩෙන. එලඹ සිටීමෙන් අප්‍රමාද වීමෙන් ඒක දැනගන්න පුළුවන් කියලා මධ්‍යස්ථ අරමුණක් වෙන ආනාපානීයදී හොඳට සතිය වැඩුවොත් එයාට හොඳ අවස්ථාවක් තියෙනවා. ඒ ඇතිවෙච්ච සතිය තුලින් නොදක නොදැන හිටියොත් අපි මදමාවතට අහු වෙන්නේ නැහැ. දැන දැක හිටියොත් මදමාවතට යන්න පුළුවන් කියන මූලිකවම හිතේ සකස් වීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ මතින් ඇති කරගන්න මේ ඉන්දිය සංවර වැඩපිළිවෙලට. ඒක නිසා මේ භාවනාවකට ඇවිල්ලා ඒ භාවනාවේදී ආනාපාන ධ්‍යාන එහෙම නැත්නම් වෙන විපස්සනා ඥාන සෝවාන් මාර්ග ආදී නොලැබුණත් ඒ පුද්ගලයා මේ අඩුගානේ ආනාපාන සතිය සංසුන් කරගෙන ආනාපාන සතිය මුලට යන්න පුළුවන්කමක් තිබිලා ඒක අගය කරන්න දන්නවනම් එහෙම බලා සිටීමෙන් ඒ පුද්ගලට ආනාපානයේ මුලත් එක්ක ආනාපානි දක්ක ගන්න පුළුවන් මේක අනිවාර්යයෙන්ම මුලත් මැදත් අගත් දකින්න තැනට යොමු කරනවා එතකොට මේ පුද්ගලයාට මේ ආශ්‍රව ධර්මයි යමක් පහළ වෙන්නේ ලෝකේ අහින් අහසින් ගිරියන වගේ නෙවෙයි. ලාවට පහළ වෙලා අනවබෝධය තුල ප්‍රමාදය තුලයි මේක වැඩෙන්නේ. අන්නේ වැඩෙන වැඩපිළිවෙල දැකගෙන හිටියොත් ප්‍රමාදය අප්‍රමාදය පිළිබඳ සත්‍ය පිළිබඳ ලොකු පාඩමක් හම්බ වෙනවා. එතකොට මධ්‍යම ප්‍රතිපදා ලැබෙනවා කියන ඒ මූලික දස්සනා පහතබ්බා ආශ්‍රව ධර්ම දන්න කෙනාට තමයි මේ ඉන්දිය සංවරය පිළිබඳ සංවරාපහතබ්බා ආශ්‍රව දැනගන්න පුළුවන් ඉන්නේ. එතකොට මේ පුද්ගලයා අපි දන්න අර කියපු නිදර්ශනය ගත්තොත් සක්මණ කෙලවට ගිහිල්ලා වමේ දකුණේ ඉන්දෝනේ සතියේ තියෙන බව දන්නවා. ඒ පිළිබඳව බයලජ්ජාවකුත් තියෙනවා. එතකොට නමුත් හිත රූපයක් බලන්න යනවා. සද්දයක් අහන්න යනවා. එතකොට මේ රූපයේ දකින්න මට්ටමේදී සිහිය ලැබෙනවා. ඔන්න මගේ හිත දැන් තියෙන්නේ වමේ දකුණේ නෙවෙයි. නැත්තම් අපි කියනවා නම් කාය ප්‍රසාදේ නෙවෙයි දැන් චක්කු ප්‍රසාදේ තියෙන්නේ කියලා ඒ පුද්ගලයා ආපහු එනවා අර කාය ප්‍රසාදයට නැත්තම් චක්කු ප්‍රසාදයට එනවනම් මේක තමයි ඔය සරුවඥාන්සේ බාහ්‍ය දැක්කට පස්සේ කිව්වේ බාහ්‍ය දාර්ශනිකයේ දිත්තේ දිත්ත මත්තම් භවිෂති කියලා. දැක්ක දැක්කම දින් නතර කරා. ඔකදිගේ තව දුරටත් ව්‍යංජන අනුව්‍යංජන බලමින් අංග ප්‍රත්‍යංග බලමින් රස විඳින්න ගියොත් තමයි ඒ රූපය මොකක් වුණත් ඒ රූපය මතට ඇතුලෙන් ආශ්‍රව ගල්ලා දැකපු දේ හොඳ බව නද මේ නරක බව දිගින් දිගට දිගින් දිගට වැඩෙන්න පටන් ගන්නවා. ඒ සඳහා රූපයෙන් නෙවෙයි වෙනසක් ඇති වෙන්නේ බලන මිනිස්යාගෙන් ඒ කෙරෙහි ඇත්තා වූ මනාපමනාප දෙකෙන් තමයි ඒ රූපේ වෙස්පරලීමක් සිදු වෙන්නේ. ඒක නිසා කබරේක් වුණත් තලගොයෙක් කරගන්න පුළුවන් කණ්ඩෝනේ නම්. ඒක සාමාන්‍ය හැටි. කබර ගෑවුණා තලගොයා කරගන්නවා ඛණ්ඩෝ වෙන. ඒ වගේම සාමාන්‍ය කියනවා හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑදේ මොන යකා වුණත් මනාප එහෙන් බැලුවොත් අම්මා දෙයයන් ආශි උසංගනාවක් වගේ තමයි පේන්නේ. ඒකේ ඒ රූපයේ වෙනස නෙවෙයි රූපේ යම් කිසි පටන් ගන්නක් නැතුව නෙවෙයි ඒ මතට අපි වගුරුවන ආශ්‍රව ධර්ම වලින් තමයි අපි දකින දේ අවසාන ඵලයේ තීන්දුවේ. ඒක නිසා අපි ඇති දෙයක් දකිනවට වැඩිය අපිට ඕන දෙයක් හදාගෙන බලන එකක් මේකේ තියෙනවා. ඉතින් මේක හරිය අමාරුයි කිව්වට මේ භාවනා නොකරන කෙනෙකුට පෙන්වලා දෙන්න. ඒ නිසා උගෝ දෙනෙක් හිතන්නේ මේ භාවනාවට බාධක වෙන්නේ ඒ බාහිර රූප වලින් අපි මන්මත් වෙන නිසා කියලා. නමුත් බාහිර රූප නොබල සිටීමේ හැකියාවක් සංවර කරගැනීමේ හැකියාවක් සහ ඒ බාහිර රූපේ රාග ద్వේෂ බවටපත් වෙන්නේ අපේම ආසව ධර්ම වලින් කියලා පාඩම ඉගෙන ගත්තොත් එතන ලොකු රැඩිකල් වාදී ඉගෙන ගැනීමක් තියෙනවා. දැන් අපි නිදර්ශනයක් වශයෙන් ගත්තොත් අපි දැන් කාලේ රූපවාහිනිය බලන. ඉතින් රූපවාහිනියක් ගත්තාම ඒ රූපවාහිනියේ මේ නාලිකා රාශියක් තියෙනවා. ඉතින් අපිට බලන්න ඕනේ නාලිකාව තෝරගන්නේ අපිනේ. ඒකේ තියෙනවා පරාසයක්. ඒ නාලිකාව තෝරගත්තට පස්සේ ඒ නාලිකාව තේරීමෙන් අනිකුත් සියලුම නාලිකාවලට ප්‍රකාශ වෙන්න අවස්ථාවක් නැති වෙන බව ඒක දී ඇති සාධකයක් නේ. ඊට පස්සේ අපි බලන නාලිකාවේ ඔන්න මොකක් හරි අසුබ දර්ශනයක් තිබ්බා. නැත්තම් අසභ්‍ය දර්ශනයක් තිබ්බයි කියලා හිතමු. ඊට පස්සේ අපි ඒක දිගට කට අරගෙන බලන ඉඳලා අරක නිෂ්පාදනය කරපු එකනට බයිනවා මේ ළමයි ඉන්න දන ඔක්කොම ඉන්න දන අසුබ දර්ශන පෙන්වන නැත්නම් අසභ්‍ය දර්ශන පෙන්වයි කියලා. ඉතින් ඕනේ නම් නාලිකා මාරු කරන්න තිබුණා මේ වෙලාවේ. ඒකට අපිට මතක නැහැ. අපි දන්නේ අපිට choice එක තියෙනවායි කියලා. අපි ළඟ තියෙන අර ආශාවේදී අපි ඒකේ මුලැමැදාක හොඳට බල අංග ප්‍රත්‍යංග බලලා ව්‍යංජන අනු ව්‍යංජන බලලා ඒ මන්දට ඒක නිෂ්පාදනය කරු නිෂ්පාදකයරත් බනිනවා සදාචාරයක් නැති මිනිහයි කියලා. ඇත්තටම සදාචාරයක් නැත්නම් මේක බලව මිනිහටයි මට පේන්නේ. එයාට ඕනනම් අයින් කරගන්න පුළුවන්. නමුත් අපි ඒ වෙලාවේදී ඒකට තියෙන මේ ආසාව උපජ්ජති මනාප උමුජ්ජ උපජ්ජති අමනාපං කියන එක දන්නේ නැති වුණොත් ඇත්තටම අවංකවමයි අපි නිෂ්පාදකයට බණින්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ කියනවා නිෂ්පාදකයා ඒ මනුස්සයා නෙවෙයි උඹයි. ওই නිෂ්පාදනය කර කර අච්චර නාලිකා දීදී මේකම බලන්නේ Tamange මන අපේ නිසා. ඉමිනුට සද්ද අහන්න පුළුවන්, ගඳ බලන්න පුළුවන්, රස බලන්න පුළුවන්. මොකක්වත් නතර ඒකම බලලා ඒකම හොඳයි හෝ නරකයි හෝ කියලා මුසුප්පු වෙනවනම් මුසපත් වෙනවනම් ඒකෙදි මේ ආශ්‍රවයන්ගේ වර්ධනය හොඳට දැක ගන්න පුළුවන්. හැබැයි කල්ැතුව සතිමත් වෙලා කල්ැතුව යෝනිසමස්කාරය දැනගෙන කටයුතු කළොත් ඒ <clears throat> එන ඇතුළට ගන්න ප්‍රවාහ ඇරලා තියාගෙන ඉන්නේ අපේම මන අපේ අපේම මන අපේ බව දන්නවනම් ඒ රූප වලට බහින ගතිය අර කැකිල රජුරුවන්ගේ නඩු තීන්දුව වගේ එකක් තමයි. ඉතින් ඒක නිසා මේ සංවරහ පහතබ්බා කියන එක බොහෝමත්ම ගැඹුරු ඉගැන්විලක් සරුවචනාසික සඳහන් කරලා තියෙන්නේ. ඒ සරුවචනාසි වැඩ ඉන්න කාලෙම මේ පාරාසාරිය බ්‍රාහ්මණයගේ ගෝලේ සරුවචනාසි ළඟට එනවා ඒ ධර්ම සාකච්ඡාවක් කරන වෙලාවේදී එතකොට ඒ බමුණගෙන් ඒ ගෝලයාගෙන් ਸਰවඥාන්ති අහනවා ඕගොල්ලන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ නැත්නම් ඕගොල්ලන්ගේ ශාසනයේ ඉන්දිය සංවරය උගන්වනවාද කියලා මේක ඉඳුරන් මේ සංවර කරගනි හික්මව ගනි ඊට පස්සේ කියනවා අපේ පාරසටි බ්‍රාහ්මණයත් ඉන්දිය සංවරය අපිට උගන්වන ඊට පස්සේ ਸਰවඥාන්සේ උනන්දුව පෙන්නනවා අපිටත් කියලා දෙන්නකෝ කොහොමද ඕගොල්ලන්ගේ ගුරුන් වහන්සේ මේ ඉන්දිය සංවරය උගන්වන්නේ කියලා. ඊට කියනවා ඇහෙන් රූප බලන්න එපා කියලා අපිට උගන්ලා තිනවා. කනෙන් සද්ධාහන්න එපයි කියලා උගන්ලා තිනවා. නාසයෙන් ගඳ බලන්න එපා, රස බලන්න එපා, පාස ලබන්න එපයි කියලා මේ විදිහට සංවර වෙන්නේ කියලා. එතකොට බුදුහාමුදුර ආනන්ද හාමුදුර ළඟට ලහන එහෙනම් ආනන්ද මේ පොට්ටේ රහත් වෙලානේ. මොනක්වත්ම බලන්නේ ඒ වගේම බීරෝ ඔක්කොම රාත්නේ කියනකොට මේ අර උපත්තර ජීවයේ බමුණට තේරෙනවා මේකේ තියෙන මේ මේක නෙවෙයි ඉන්ද්‍රිය සංවරය කියන්නේ කියලා. ඔළුව පාත් කරගෙන යා මේ බොහොම බය අඩු තත්ත්වයටපත් වෙනවා. ඒතර සරුවත්යන්සේ සඳහන් කළා කියනවා ආනන්ද මේ කලාතුරකින් මේ ලෝකේ කදාහචි කරහචි ලෝකේ තථාගතෝ සම්මා සම්බුද්ධෝ උපජ්ජති. තථාගතෝ සරුවත් සම්මා සම්බුද්ධෝ කියන වචනමක් උපදිනවා. උන්වහන්සේත් උගන්වනවා ඉන්ද්‍රිය සංවරයක් ගැන. කොහොමද උන්වහන්සේ උගන්වන්නේ? චක්කුණා රූපං දිස්වා උපජ්ජති මනාපං උපජ්ජති අමනාපං උපජ්ජති මනාපමනාපං ඇහැට රූපයක් දැකපුවාම මේ මනාපය උපදිනවා. එහෙම නැත්නම් අමනාපය උපදිනවා. නැත්නම් මනාප අමනාප දෙක උපදිනවා. අන්නේ වෙලාවේදී මට දැන් උපන්නේ මනාපයක්. එනතත් මට දැන් උපන්නේ අමනාපයක්. මට දැන් උපන්නේ මනාප අමනාප දෙක මැද බව දන්නවනම් ඒ උපන්න වූ මනාපයේ දකින්න රූපයේ තියෙන ඕලාරික සංකත ස්වરૂපේ දැනගෙන කෙලෙස් උපදින ස්වરૂපේ දැනගෙන මිටුඩිය කොච්චර හොඳද ඒ ශාන්ත වූ ප්‍රණීත වූ උපේක්ෂාව කියලා ඒ රූප විශේෂෙහි හැසිරෙන ස්වરૂපෙ මිස රූප නොබලා සිටීම නෙවෙයි ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ. ඒ කියන්නේ ඒ ਸਰවඥාන්සේ විග්‍රහය උනත් අරගෙන බැලුවොත් අපි රූපයක් දිහා බලා ඉන්නකොට පහළ වෙච්ච මනාපයක් පහළ වෙච්ච අමනාපයක් දැනෙනවා නම් ඒ මනාපමනාපය අපිට දැනෙන්නේ සෑහෙන්න ගොරෝසු වුණාට පස්සේ. ඒ මනාපේ සෑහෙන්න මුල් බහගත්තට පස්සේ. එතකොට තේරෙනවා මේ මනාපේ ඕලාරිකයි. ගොරෝසුයි සංකතයි. තමා විසීම සකස් කරගන්න ලද්දා මොකද ඒක තුනී වේලාවේදී අල්ලගත්තේ නෑ ප්‍රමාද වුණා. ඒ කාලය තුල මේ ආශ්‍රව ධර්ම වැඩුණා. දැන් ගොරෝසු වෙලා මනාපයක් වෙලා පේනවා. නැත්නම් අමනාපයක් වෙලා පේනවා. එහෙම නැත්නම් මනාපමනාපයක් බාටපත් වෙලා තියෙනවා. මේ වෙනුවට මේ මනාපයට ඡන්ද දෙනව හෝ අමනාපයට ඡන්ද දෙනව වෙනුවට මේ රූපයේ විශේෂයි උපේක්ෂා වුණොත් මත්තර පහළ වෙන්න කෙලෙස් නැති කරගන්න පුළුවන් කියලා උපේක්ෂාවට හිත යොදනවයි කියන්නේ අර දැකපු මනාපය ගැන හෝ අමනාපය ගැන දිගට දිගට යන්නේ නැතුව දිත්තේ දිට්ට මත්තන් විදිහට හිත නැවතත් මැදට ගැනීම. මේ තවත් පැත්තක් පෙන්වන්න පුළුවන් අපිට රූපයක් නැවත නැවත බලන්න හිතෙන්නේ ඒක කවදාකවත් මනාපමනාප තියෙන දෙකේ මැද තියෙනකොට නෙමෙයි. අපිට රූපයක් බලන්න වෙන්නේ එක්ක මනාපනම් නැත්නම් අමනාපනම් පමණයි. මනාපමනාප දෙක මැද තියෙන රූප අපිට පේන්නේත් නැහැ, පින්නුන්ට මතකෙ හිටින්නෙත් නැහැ. අපි නිකමට හිතනද රෑ නිදාගත්තාම උදේ වෙනකොට හීන කොච්චර දකින්නවද? මතකෙ හිටින්නේ මොකද්ද? මතකෙ හිටින්නේ අපිට අදාළ එකක් විතරයි. අනිකුත් හීන වලට මොකද උනේ කියලා අපි දන්නේ නැහැ. මොකද උදේ ඉඳලා හැන්ද වෙනකන් රූප කොච්චර දකින්නවද? ඒකේ අපි කොක්ක ගහගන්නේ අපිට මනාප මොහෝ අමනාප දේ තමයි. ඒක අන්තිමට නැවත නැවත බැලීමෙන් අපි ඒක ලොකු කරලා පිටිය ගාන උදේ ඉඳලා හැන්දනකයි ජීම් බල බල ඉන්නවා. ඉnde ඉnde ඉnde ඉතින් කෙලස් අර කොහෙදෝ තිබුණ එක ගේ ඇතුළටම ගෙනියලා ලොකු කරලා බල බලයි. දිගටම කෙලස් කරනවා. මනාපමනාප පහළ නොකරන එක දැක්කනම් අපිට ඒක එච්චර ආසාවක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම තමයි භාවනා කරනකොටත් ප්‍රිය දෙයක් ආවුනොත් ආලෝකයක් එහෙම නැත්නම් සහැල්ලු භාවයක් ඉතින් ඒක ලොකුවට ගණන් අර ගන්න. දැන් තද්ද බල වේදනාවක් හෝ බය කරන සහලවන ගතිය ඒ ලොකුවට ගණන් ගන්න. නමුත් මේවා කොච්චර පොඩ්ඩද භාවනාවේදී හම්බ වෙන්නේ හුඟක් වෙලාවට තියෙන මේගේ තද්ද බලමනාප සහ තත් බලමනාප නැති ප්‍රිය නැත්නම් ආශකරන තරහ කරන දේවල් නෙවෙයි ඒ අතරමැද තැන තියෙන උපේක්ෂාවේ තමයි ඇත්තටම භාවනාවේ දියුණුව තියෙන්නේ නැත්තම් මධ්‍යම ප්‍රතිපදාව තියෙන්නේ. ඒත් යෝගාචරය නිතරම කලබල වෙන්නේ කුලප්පු වෙන්නේ අර කලාතුරකින් පේන වඩා හොඳ හෝ වඩා නරක දෙයක් අල්ලාගෙන. ඒක දකින්නකොටම මේක දිගේ දිත්තේ දිත්ත මත්තම් පමණින් නතර කරලා ආයෙ අරමුණට ඇවිල්ලා එහෙම නැත්නම් මගේ හිත තියෙන්නේ තදබල මනාපයක කියලා දැනගන්න පුළුවන් නම් ඒකත් මේ ඉන්දිය සංවරයෙන් නැත්නම් ආශ්‍රව දැනගෙන ඉන්දිය සංවරයට හිත යොමු කරමිනවක් වාටපත් වෙන නිසා මේ පාඩම දන්නවනම් යෝගාවචරයට එnde එnde එnde කමඨං සුද්ධ කිරීමේ අවශ්‍යතාවය අඩු වෙන්න පටන් ගන්නවා. නිතර කමඨං සුද්ධ කරන්න නැත්නම් අවශ්‍ය වෙන්නේ මේ හොඳම දේ සහ නරක දේවල් දෙක ලොකුවට අල්ලගෙන අතරමැද තියෙන බොහෝ මධ්‍යම ප්‍රතිපදාට යොමු වෙච්ච සතිමත් යෝනිසෝමනසිකාර චිත්තක්ෂණ පුංචි කරලා අර විචිත්‍ර වූ කැපිපේන දේවල් වලට ඇදෙන ගතිය. මේකෙන් පේන්නේ අර කෙලෙස් බහුල ඕලාරික සංකත දේවල් අපි ඒ විශේෂයි අපි ඇදී යන ගතියක් තියෙනවා. ඒ යන ඇදී යන ගතියටම අපි උදව් කරනවා. නමුත් පුළුවන් තරම් කරන්න තියෙන භාවනාවේදී අන්නෙම ඇදී යන්නේ නැති මධ්‍යස්ත වෙන තැනට අදුක්කම සුඛ වේදනාව එහෙම නැත්නම් දකින්නකොට ඇති මනාපමනාප දෙකේ මධ්‍යස්ථ භාවයේ තියෙන දන්ට හිත යොදවනවා නම් එතකොට යෝගාවචරයට එnde ende ende ende ලෝකයේ මනාපමනාප නැතුව නෙවෙයි ලෝකයේ ප්‍රිය ප්‍රිය නැතුව නෙවෙයි නමුත් මේ ප්‍රිය ප්‍රිය තියෙනවා නම් අනිවාර්යයෙන්ම ප්‍රිය ප්‍රිය මැද තියෙනවා අදුක්කම සුඛේ තියෙනවා අන්න ඒක තෝරන එකට මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ ප්‍රිය දේ තෝරනකොට අපි කියනවා කාමසුඛල්ලිකාණ යෝගී කියලා අප්‍රිය දේ පිටිපස්සේ අඹා යනකොට කියනවා අත්තිකිලමතාන යෝගය කියලා. ওই දෙක අත්හැරලා මැදමාවතට එන බව දන්නවනම් ඒ යෝගාවචරය එන්නේ එන්නේ එන්නේ තම ජීවිතයේ අර ගැටුම් සහගත තත්ත්ව අයින් කරගෙන ඔය කොච්චර ගැටුම් සහගත විකල්ප තිබුණත් අතරමැද මධ්‍යස්ථ විකල්පයක් තියෙනවා. මම මේ විකල්පේ මනාප එක මේ සිත් අද ගන්න ගතියක් නැහැ. ඒකේ තියෙන බොහොම දියාරු ගතියක්. නීරස ගතියක් ඒකාකාරී ගතියක් ඒ වගේම කවුරු ගණන් ගන්න නැති ගතියක්. මෙන්න මෙහෙම හිතලා පෙන්ලා දෙන්න පුළුවන්. ඒ මනාප සහ අමනාප දෙක මැද මනාපෙට බොහොම රණ්ඩුවක් තියෙනවා. ඔක්කොමලා එලවන්නේ ඒක පිටිපස්සේ. අමනාපෙටත් රණ්ඩුවක් තියෙන එක නැති කරන්න. ඒ නිසා මනාපමනාප දෙකෙන් දිනන්න තරඟ කරන්න වෙනවා. මධ්‍යම ප්‍රතිපදාව දිනන්නේ නිතරගෙන් කියලා මතක තියාගන්න. දක්ෂකමෙන්මයි දිනන්නේ. මධ්‍යම ප්‍රතිපදාව මේකයි කියලා තේරුම් වුණාට පස්සේ ඒකට රණ්ඩු කරන කිසිම කෙනෙක් ලෝකේ නැහැ. කොක්කෝම අතහැරලා දාපු එකක්. බොහෝ බහුල දෙයක්. නමුත් කදාකවත් ස්වභාවයෙන් තෝරන්නේ මොකද තෝරන්නේ රණ්ඩු කරන එක පිටිපස්සේ ගිහිල්ලා තමයි. ඒකෙන් කොහොම හරි කරලා දිනන්න හදනවා. දැන් නරක එකක් දැකපම ඒක නැති කරන්න උත්සාහ කරනවා. නමුත් මේ අතර දෙක අතරමැද විශාල වශයෙන් තියෙන මනාපමනාප දෙක අතරමැද తত্ত্বය අඳුනගත්තොත් මේ manuss ලෝකේ තරම් නිවනට පාරවල් තියෙන කිසිම තැනක් නැහැ. ඒක නිසා මේ අන්ත දෙක අතහැරීමත් මැද තෝරා ගැනීමත් කියන එක චිත්තක්ෂණ දෙකක වෙනසක් නෑ හැම චිත්තක්ෂණයම සමාන අවස්ථාවක් තියෙනවා අන්ත දෙක තේරුවොත් ඒකාන්තයෙන්ම අපායට සහ සංසාරයට බැඳෙනවා මැද තේරුවොත් ඒකාන්තයෙන්ම නිවනට යනවා මේ දෙක අතර මැදක් නෑ නමුත් මේ ආශ්‍රව ධර්මයන් කරන්නේ අර මැද මෝහා කරලා නැත්නම් තණ්හාව කරන්නේ මැද මොහා කරලා අර අන්ත දෙක එකට ගැට ගන්නවා. ඉතින් අපිට ඒකාන්තයෙන් අනික් අතට පයින්නවා මේ අන්තයෙන් අනික් අතට පයින්නවා කවදාකවත් මේ දෙක අතර මැද මනාපේ සහ අමනාපේ අතර මනාපමනාප කියන තත්ත්වයක් තියෙන බව අපිට මතක නැහැ. සැප සහ දුක දෙක මැද අදුක්කම සුඛ වේදනාව කියලා එකක් අපිට මතක නැහැ. ආස්වාසයක් සහ ප්‍රසවාසයක් මැද ඊටාම සියුම් තත්ත්වයක් තියෙනවා කියලා අපිට මතක නැහැ. අඩු ගන්න මේ විදිහට ඉන්දිය සංවරයෙන් සියුම් කරගෙන සියුම් කරන යනකොට හැම හිතවිලි දෙකක් මැදත් අතරමැදක් තියෙනවා. මේ ඔක්කොම ප්‍රවාහ ඒ ප්‍රවාහ හැදිලා තියෙන පුංචි පුංචි කැලි එකතු වෙලා මිසක්කා එක දිගට ගලන නිට්‍ය වූ සුඛ වූ සුභ වූ ආත්ම වූ ස්වરૂපයක් නැහැ. ඉතින් මේ අතරමැද සෑම තැනකම නිවනට දොරටුවක් තියෙනවා. නමුත් එහෙම නිවනට දොරටුවක් නැතුව එක සීරුවට ඇදිලා යන්නේ එක හැල්මට ඇදිලා යන්නේ මේ ආශ්‍රව ධර්මයන්ගේ ඇති ලෙසන ගතිය නිසා. ඒ ලිහිසි භාවය අයින් කළ ගත්තොත් හැම හිත කැඩෙන වෙලාවකම හැම වමෙන් දකුණට මාරු කරන වෙලාවකම හැම ආස්වාසෙන් ප්‍රසවාසයට මාරු කරන වෙලාවකම පවත්තන සතිය පුදුමාකාර විදියට අර තෘෂ්ණාට විරුද්ධව වැඩ කරනවා. ඒක සාර්ථක වෙනකොට කොච්චර තෘෂ්ණාවට විරුද්ධ වැඩ කරනවද කියලා කියනවනම් තෘෂ්ණාව කියන්නේ ඇලීම නම් භාවනාවට එපා වීම පහළ වෙනවා. මේ එපා වීම කියලා කියන්නේ තෘෂ්ණාවේ අනිපැත්ත බවක්. සංසාරෙට යන දුකට හේතු වෙච්ච තෘෂ්ණාවේ ගෙවි යන බවක් තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා යෝගාවචරයට. ඒ සඳහා තමයි යෝනිසෝමනසිකාරය ඕන ඒ සඳහා තමයි මේ සතිය ඕන කරන්නේ. ඒ සඳහා තමයි මේ ආශ්‍රව ධර්මයන් පිළිබඳ දැන ගැනීම අවශ්‍ය කරන්නේ. ඉතින් එහෙම ඒ මැද එහෙම නැත්නම් මේ සැප දුක දෙක මැද නැත්නම් මනාප අමනාප දෙක මැද ජීවිතය මම අර කලින් කිව්වා වගේ තාමත්ම නිතරගෙන් දිනා ගන්න පුළුවන් එකක්. නමුත් ඒක දිගට පවත්වාගෙන යෑම සඳහා එළවුමක් යෙදවුමක් නැහැ. මොටිවේෂන් එකක් නැහැ. මේක ඒ නිසා කරන කෙනාටත් පුදුමාකාර විස්තර කරගන්න බැරි තත්ත්වයක් එනවා. දැන් අපි සැප හොයන්න යන ගමන් නම් ඕන තරම් අපිට තියෙනවා හේතුවක් කියන්නේ. දුකක් අපෝ නැති කරන්නත් හේතුවක් තියෙනවා. මොකද සැප දුක දෙක මැද තැනට යොදවන කෙනාට මෙහෙවන කෙනාට ඒ මනුස්සයා මේ මොකක් දිහා බලාගෙනද මේ යන්නේ කියලා බැලුවොත් බලාගෙන කෙනාට තේරෙන්නේ නැහැ. බලාගෙන කතියක් කරන කෙනාට තේරෙන්නේ නැහැ. එතන තමයි ඇත්තටම මධ්‍යමාවත තියෙන්නේ. ඒකට කිසිම රණ්ඩුවකුත් නැහැ තරඟයක්කුත් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ මේ தත්ත්වෙ දිගට ගෙනිය ගන්න බෑ. ඒකට අවශ්‍ය කරන මෙහෙයුම එළවුම. ඉතින් සරුවචනසේ සඳහන් කරනවා මේ සඳති එකම එළවුම තමයි සංවේගය. සංසාරේ දුක දන්න ගතිය. මේ සංවේගයේ තියෙන වේගය තමයි යෝගාවචරය දිගට ගෙනියන්නේ. ඉතින් යම් කිසි කෙනෙක් ඒ භාවනා කරන්නේ ඒ වගේ සංසාර දුක දැකලා එයින් ගැලවෙන්න නෙවෙයි මේ රෝග සුව කරගන්න නම් එහෙම නැත්නම් වෙන වෙන සුදුසුකම් ලබන්න නම් මේ නැත්නම් ලස්සන වෙන්න නම් ඒ සෑම කෙනෙක් තුළම මේ ආශ්‍රවයන් ටෙම්පරාදුවේ දමදමා පාවිච්චි කිරීමක් මිස ආශ්‍රවයන් ආශ්‍රවයන් බව තේරුම් ගැනීමේ ශක්තියක් නැහැ. එහෙම ශක්තිය තියෙන කෙනාට මෙතුආකල් සංසාර දැකපු නැති මේ ආශ්‍රව ගලන හැටි පමාව තුල ඒක වැඩෙන හැටි දැනගත්තට පස්සේ ඒ මනුස්සයා තව දුරටත් ඒ ආශ්‍රව ගෙවම් කරමින් සංවර වෙමින් ඉන්දිය සංවර වෙමින් සීලගත වෙන්න එකම හේතුව පෙන්වන්නේ සංසාර බය. සංසාර බය දක්න සංසාරේ බයෙන් ගැලවීමට කටයුතු කරන කෙනාට අවශ්‍ය කරන්නේ කවුරුත් ඇවිල්ලා උනන්දු කරවන්න. අනේ කොහොමද කියලා භාවනා කරන්න. එහෙම නැත්නම් මේ භාවනා කරුවොත් මේ මේ විදිහට ප්‍රතිඵල තියෙනවා කියලා කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක නිසා අර ආශ්‍රව ධර්මයන්ගේ කැපියාම වෙන්න වෙන්න වෙන්න ඒ දස්සනයෙන් දස්සනා පහතබ්බ ආශ්‍රව ඒගොල්ලෝ මේ ඉන්දිය සංවරයෙන් සංවරා පහතබ්බ ආශ්‍රව දකින්න දකින්න දකින්න ඒ පුද්ගලයාගේ අර නිවනට කිට් වෙන ගතිය නිසා අර සංවේගය හොඳට මතු කරලා එනවා. ඒ මනුස්සයා ඊට පස්සේ අර ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි භාවනා කරන්නේ මේ දේ වයසට ගිහිල්ලා කරන්න බෑ. මේ දේ මරණ මොහොතේ කරන්න බෑ. මේ දේ ලෙඩ වුණාට පස්සේ කරන්න බෑ. ඒ නිසා ශක්ති ප්‍රමාණයෙන් මේ දේ කරගන්න ඕනේ කියලා ඒ කරගෙන කරගෙන යනකොට අදාළ වෙන්නෙම එහෙම නැත්නම් කියනවනම් ඒ ගමනට අවශ්‍ය වෙන්නෙම අර කලින් වැටි වැටි වරද්ද වරද්දා මේ සතිය පිටව ගත්ත ටික ආශ්‍රව පහළ වෙලත් පහළ වෙද්දී ආශ්‍රව දැක ගන්න ඒක පාඩමක් කරගත්ත කෙනාට බොහෝම ලොකු තමන්ගේම වැරදි ටික ඉස්සරහට පොරක් වෙනවා. ඒ බාහ්‍ය දාරුචිරිය වගේ උගා දුක් විඳපු මිනිස්සේ අවුරුදු 20 ගාණක්ම විතර එකම දූපතකට වෙලා බොහෝම රූක්ෂ ප්‍රතිපatti ගත කරලා තියෙනවා. අන්තිමට මේ මනුස්සයාට හිතිලා තියෙනවා මේ මිනිස්සු මට වඳින තාලෙට සලකන තාලෙට මම රහත් කියලා. මිනිස්සුත් වැඳලා තියෙන ඇත්තටම රහතන් වහන්සේ නමක් කියලා. නමුත් මේ බාහ්‍ය දාර්ශනිකත් එක්කම මේ එකට වැඩ කරලා ඉස්සරහාත්මක දැනට බ්‍රහ්ම තලයක ඉන්න ඒ ඝටිකාර බ්‍රහ්ම වෙන බ්‍රහ්මෙක් ඇවිල්ලා මතක් කළා කියන හීනෙකින් ඔබ රහත්ය රහත් මාර්ගයටවත් වැටිලා නැහැ රහතන් වහන්සේ නමක් දකින්න ඕන නම් අන්න සවැත්නුර ජේතවනාරාමයට ඵලයන් කියලා. එදා ඉඳලා දවස් 27ක් දවස් 3ක් විතරලු නිදාගත්තේ දිගටම ඇවිල්ලා තියෙනවා මේ සංසාරේ බය නිසා මෙවැනි පුද්ගලෙක් පහළ වෙලා ඉන්නවනම් ගිහිල්ලා ප්‍රකාශ කරලා මම මේ පුද්ගලයාගේ මේ ගැලවුම් මාර්ගය අහගන්න ඕන රහත් වෙන්න බැන රහත් මාර්ගයවත් අහන්න ඕනේ කියලා. සවැද්දොර ගියාට පස්සේ සංඝයා වංශය කියලා තියෙනවා දැන් මේ වෙලාවේ සරුවචනංශ හම්බෙන්න බෑ. උන්වහන්සේ පින්න පාත වැඩියයි. මේ වංශය තිබුණාට දැඩි සංවේගය නිසා යනකොට දැකලා තියෙනවා. දැකලා ඉවලා පිටිපස්සෙන් ගිහිල්ලා අහලා තියෙන අවසරයි ස්වාමීන් වහන්සේ මම මේ දවස් ගාණක් වෙහෙස නොබලා භාෂාපි පාසෙන් යුක්තව ආවේ ඔබ වහන්සේගේ බණපදයක් අහගන්න මට බණ ටිකක් කියන්න. ඒක සර්වචනස කියලා කියනවා මේ පින්ඳ පාත් යන වෙලාවදී කතා කරන්නේ. ඒක සඳහා මේ වෙලාව නෙවෙයි කියලා. ඉතින් මෙයාට හරි සංවේගයෙන් පස්සට අවිලා තියෙනවා මේ තවත් විවේකීව ඉන්න කෙනෙකුට කරදරයක් කරන්න උනායි කියලා. මුත් වැඩි වෙලා යන්න ඉස්සෙල්ලා සද්ද සංවේගයක් ආවලු. මුත් මේ මිනිස්සයා දැකලා මේ බණපදේ අහගන්න ඉස්සෙල්ලා මම මැරුණොත් මොකද වෙන්නේ? මට සම්පූර්ණ අවස්ථාවක් නැති වුණා කියලා ආයෙත් ගිහිලා කළා අවසරයි සවන සෝභාන්සේ වතාවක් මට කිව්වා මේ වෙලාව බණ කියන්නේ නැහැ කියලා නමුත් පුදුම සංවේගයක් තියෙනවා ස්වාමීන් වහන්සේ මට බණපදයක් කියන්නේ. ඒකල මම දැන් සැරයක් කිව්වා මේ පින්න පාතන ලජු බණ කියන්නේ නැහැ. ආයෙත් සංවේගය පහළ වෙලා තිනවා වටිනා විවේකීව ඉන්න මිනිස්සුයෙකුට මම ඇවිල්ලා කරදර කරන එක හොඳ නැහැ කියලා වැඩි වෙලා යන ඉස්සලා ආයෙ ඇවිල්ලා තිනවා මේක මැරුණොත් මොකද කරන්නේ කියලා. තුන්වෙනි සැරේටත් ගිහිල්ලා සරෝජනක අවසරයි සංස මට සමා වෙන්න මම ඔබ වහන්සේ දෙසරයක් බෑයි යදි මම මේ අහන්නේ බණපදයක්. ඊට පස්සේ කියලා තියෙනවා දිත්තේ දිත්තමත් තම භවිෂති. බාහ්‍ය දැකීම දැකීම පමණින් නතර වෙනවා. ඇහිීම ඇහිීම පමණින් නතර වෙනවා. අනිකුත් නාසයෙන් ගඳෙන් කයෙන් දැනෙන දේ එතනින් නතර වෙනවා. හිතෙන දේ එතනින් නතර වෙනවා. අන්න ඒක එහෙම නතර වෙන්න අරපන්. එච්චරයි මං කියන්නේ. ඒකට තව පිටිපස්සේ යමින් අනේ මේක හොඳ දෙයක් අනේ මේක නරක දෙයක් අනේ මට පින් සිද්ධ වුණා අනේ මට පව් සිද්ධ වුණා මේක හොඳයි මේක නරකයි කියලා ඒ මතින් තවදුරටත් ව්‍යවෘත නොවි දැකීම දැකීම මතින් නැතර කරන්න පුළුවන් ඒ සක්මන් කෙලවරට ගිහිල්ලා දැන් Taman ඉන්නේ වමේ දකුණේ නෙවෙයි ඒ රූපයක් බලමින් කියලා දැනගෙන ඒ ගැන පශ්චාත්තාප වෙන්නේ නැතුව කල යුත්තර හිතියෝ දන්න පුළුවන් නම් ඉතින් බාහිරට ඕක තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ ඒ වගේම අපි ගෙදරදොරේ කටයුතු කරනකොට ඒක තමන් අති මොනවද කියවෙනවා. නැත්නම් තමන්ට කවුරු හරි කියන දෙයක් ඇහෙනවා. ඒක කෙලෙස් සහිත දෙයක්. නමුත් මේ ඒ ඇහිම හෝ කීම ඒක එතනින් නතර කරන්න පුළුවන්. මේක උනේ කෙලෙස් සහිත දෙයක් නැත්නම් පින් සහිත දෙයක් කියලා ඒ කරපු දේ පිළිබඳව නැවත නැවත පශ්චාත්තාප වෙන්න ගියොත් වැඩේ එතනින් නතර වුණාට දිගටම ආශ්‍රව ධර්ම ගලනවා. ඒ යාන්ත්‍රණය හැටිනම් නතර වෙන එක. දැන් මේ කතා වෙනකොට මේ පටිගත කරන යන්ත්‍රේ ශබ්දගත නතර කිරීම පටිගත කිරීම නතර වෙනවා. එච්චරයි කනේ සිද්ධ වෙන්නේ. නමුත් කනේ ඒ සිදුවෙන දේ ආශ්‍රව පිළිබඳ හැඟීමක් නැති එකන ආපහු මතු කරගෙන මම ආපු දේ හොඳයි ආපු දේ නරකයි මේක කිව්වා මේක කියන්න බැරි වුණා කියලා ඒව ගැන සලකා කතා කරන්න යනවයි කියලා කියන ආශ්‍රව ධර්ම දිගට දෝරේ ගන්නවා. අනිකුත් හැපීමක් නාසයේ කන් දිවේ රසකයේ හැම දෙයක්ම ඒව හුදු යන්ත්‍ර මේ මේ මුළු ශාලාවෙම මුළු සංකීර්ණෙම විදුලිගත කරලා තියෙන්නේ. ඉතින් මේ එයා කන්ඩිෂන් එකට ස්විච් එක දාපුවම සීතල වෙනවා. හීටර් එකට ස්විච් එක දාපුවම රත් වෙනවා. ලයිට් එකට ස්විච් එක දාපුවම එළිය වෙනවා. ඒක අඩු වැඩි කරන්න පුළුවන්. ඒ ලයිට් එක හෝ ඒ ලයිට් එකට හරි හීටර් කූලර් කරන්ට් එක නොදුන්නොත් ඒක නිකන් හුදු යකඩ ගොඩක් විතරයි. ඒකට කිසිසේත්ම හැකියාවක් නැහැ. අනේ මේ මිනිස්සු භාවනා කරනවා මේ කටට සීතල ටිකක් දෙන්න ඕනේ. අනේ නෑ නෑ හොඳට වෙලා දාඩි දාන්න රස්නික දාඩි දාන්න රස්නි කරන්න ඕනේ. ඒ යන්ත්‍රයේ කිසිම හැඟීමක් නැහැ. ඔය ස්විච් වලටම නැහැ. අර විදුලිය දුන්නාට පස්සේ තමයි හැබැයි ඒ විදුලියටත් පුළුවන් රත් කරන යන්ත්‍රන රත් කරන එක විතරයි. ඒකට සීතල කරන්න බෑ. සීතල රත් කරන දෙකම යන්ත්‍රේ නම් පුළුවන්. ඒ වගේ තමයි මේ යන්ත්‍රේ හැම තැනම අවශ්‍ය කරන්නා වූ ඒ චේතනාවෙන් තමයි ඒ ඒ අන්ති ක්‍රියාත්මක වෙන්නේ. ඊට පස්සේ ඒ චේතනා නැති කරගෙන නතර වෙනවා. ඒ නතර වුණාට පස්සේ දිගට ඇදගෙන යන එක තමයි මේ ආසව කියලා කියන්නේ. ඒක පිළිබඳව නැවත නැවතත් කල්පනා කරමින් මතක් කරමින් ඒක වඩන ගතිය තමයි ආසව කියන්නේ. ඉතින් ආසව ධර්ම වඩන එක සිද්ධ වෙන්නේ ඒ පිළිබඳව පමා වීමෙන් පමණයි. අවදියෙන් බලාන ඉන්නවා නම් අප්‍රමාද වෙනවා නම් සතිමත් වෙනවා නම් අර ගෙයි මුලේ තිබුණු කුණු ගොඩක් අවුට ඇදලා දාපෙලා වගේ එතනම ආශ්‍රව ඇතිවීම නතර වෙනවා. ඉතින් සර්වඥාන්සේ දීපු උපදේශය තමයි බාහ්‍ය දැකීම දැකීම පමණින් නතර වෙනවා. ඇහිම ඇහිම පමණින් නතර වෙනවා. ගඳ බැලීම ගඳ බැලීම පසෙන් නතර වෙනවා. හිතීම හිතීම පමණින් නතර වෙන නිසා ඇහිම ඇහිම පමණින් නතර කරන්න ශික්ෂාගරුක වෙන්නේ. දැකීම දැකීම පමණින් නතර වෙන්න ශික්ෂා කරක වෙන්නේ. ගන්ධ රස පහස දැකීම එමතින් නතර වෙන්න ශික්ෂා කරක වෙන්න හිතට එන හිතවිලි පස්සේ දුවන් දෙපා තොරන් ගහන්න එපා. ඒක එතනින් නතර කරන්න. එහෙම නතර කරොත් උඹ මේ දකින්න රූපෙත් නැහැ. රූපේ ඇතිකන ඇහෙත් නැහැ. මේ දෙක අතරමැදත් නැහැ. එතනම තමයි දුකේ කියලා. අපි දකින්නේ කෙලස් වන දෙයක් පවද නැතුව දකින්නේ නැවත නැවතත් ලොකු කරමින් රස කරමින් බල බල ඉඳ ගියොත් අපේ රූපේ බවටපත් වෙනවා නැත්නම් අයියෝ මගේ ඇහැ බොහොම නොසන්ඩාලයි නරක දෙයක් දැක්ක නැහැ කියලා ඇහි තියෙන අරක් ගැන අපි පශ්චාත්තාප වෙන්න පටන් අරගත්තොත් ඒ බවටපත් වෙනවා ඒ හරියට මේ දෙකම දැනගත්තොත් එතනත් නැහැ මෙතනත් නැහැ හරියට අර සුඛ වේද සුඛ වේදනාවෙත් නෑ අදුක් දුක වේදනාවෙත් නෑ අදුක්කම සුඛේ නතර වෙනවා වගේ ඒකෙත් නොඇලෙනවා වගේ අන්ත දෙක අතහැරලා මැද අරගෙන මැදත් නොඇලෙනවා වගේ එතනත් නෑ මෙතනත් නෑ මැදත් නෑ කියනකොට ඒ සර්වඥ කියන ඔතනම තමයි දුකේ කෙලවර කියන්නේ. ඒ නිසා මේ ඉන්දිය සංවර කතාව හරි මේ විප්ලවවාදී රැඩිකල් වාදී. ඒ නිසා සාමාන්‍ය භාවනා පොලක භාවනා මධ්‍යස්ථානික දවස් ගානක එයට එකට වැඩ කරන කෙනෙකුට මිස කවදාකවත් මේ පැයකින් හමාරකින් විස්තර කළ දෙන්න අමාරුයි. මොකද ඒ තරම්ම ඇබ්බැහි වෙලා තියෙනවා අපි. ඒ වගේ මේ කාම ලෝකයේ මේ ව්‍යාපාර ලෝකයේ අපි කාමරාජිනීගේ කාමරාජ දහනිය බැලේව බවට, දාසයව බවට, වාල්ලු බවට පත් කරගෙන ඉවරයි. ඒගොල්ලෝ දන්නවා අපි නලවන්න ඕන හැටි. එක එක රූප පෙන්නලා සද්ද අස්සලා ගන්ධ රස පහස පෙන්නලා පුදුමාකාර විදිහට අපි කොක්කට අල්ලලා තියෙනවා. නමුත් මේ ඔක්කොමත් හරි ඉන්දිය සංවරයේ තියෙනවනම් අපිට ඒෙන් ගැලවිලා ගත කරන්න පුළුවන්. ඒ නිසා මේ රට්ටපාල ස්වාමීන් වහන්සේ බොහොම අමාරුවෙන් ගිහිකින් පැනලා ගිහිල්ලා දෙමාපියන්ගේ අමාරු මේ අවසරයක් අරගෙන ගිහිල්ලා ඈත පළාතට ගිහිල්ලා රහත් වෙලා ආපහු එනවා Taman හිටපු පැත්තට බුදුහාමුදුර බලන්න. ඒකට ආම්ල තාත්තට ආරංචි වෙලා ගෙදෙට්ට එන්න ආරාධනා කරනවා දානෙකට. අහඹු සිද්ධියකින් දකින්නේ ආරාධනා කරන. ඊට පස්සේ ඇත්තටම ආරාධනා කරලා වඩිනු. වැඩියට පස්සේ අම්මා මොකද කරන්නේ? රට්ටපාලට ඉඳලා තිනවා පුරාණ දූතිකා නැත්නම් පරණ අඹුව දෙන්නේ ඒ දෙන හොඳට සරසලා ඒ දෙනට කියවලු උඹලා දකින්නකොට රට්ටපාල ගිහි කාලින්දදී කොහොමද කැමැත්ත තිබුණේ ඒ ඇඳුම් ඇඳගෙන ඒ මායන් ටික පාන්නේ කියලා. ඊට පස්සේ එක පැත්තක කන්දක් ගොඩ ගැහුවල තාත්තගේ බුදලි. අනිත් පැත්තේ කන්දක් ගොඩ ගැහුවල අම්මගේ බුදලි. මේ දෙක මැද ආසනේ පනවලා අර බුදල් ගොඩවල් දෙක සුදු දෙලින් වහලා ආසනේ පනවවලු. පනවුවට පස්සේ අර ඉස්සල්ලාම මේ පුරාණ අඹ දෙන්න පුරාණ දූතිකා දෙන්න ඇවිල්ලාවලු මේ අපි වගේ කට්ටියත් අමතක කරලා කියලා භාවනා කරලා දිවි ලෝකේ කියලා ගන්න හදන සුරංගනාවියෝ මීටත් වැඩිය ලස්සනද කියලා. ඊට පස්සේ රටබල්ල කුමාරයා හාමුදුරුවෝ නැගණියනි මම එහෙම ඊගාව ආත්මේ හම්බෙන සුරංගනාවියන් බලාපොරොත්තු නෙවෙයි භාවනා කරන්න කියලා අර කලින් අඹුවන්ට නැගිනී කියලා කතා කරනකොටම ඒකට කලන්තය හැදලා වැටුණා කියලා කියනවා. ඊට පස්සේ අම්මා ඒටි අයින් කරලා ඇවිල්ලා කිව්වලු බලපම් පුතේ උඹ දැන් මේ පැවිදිලා හිටියට පස්සේ මේ සාවිසාර වස්තු කොටවල් දෙකක් තියෙනවා. මේක ඔක්කොම රාජසන්තක වෙනවා. ඉතින් අපේ හත්මුතු પરම්පරාව කියන අපේ වස්තුව. ඉතින් ඒක නිසා ඕක දැන් ඇති ඔය වැඩේ කරා ඇවිල්ලා මේ වංශපවත්තන් දෙයි කියන. මේ රටවල හැමතෝ වෙලා දිහා බල්ලා කියවරු දැන් ඉතින් දාන දෙනවනම් දෙන්න නැත්නම් පින්නපත යනවා. ඊට පස්සේ මේ වස්තුවත් පැත්තක තියලා බින්දපාතේ බෙදලා තියෙනවා. බෙදුවට පස්සේ බණ ටිකක් කියලා එළියට යන ගමන් රටබල හඳුරෝ කියනවා මුව වැද්දා මුවෙක් අල්ලගන්න උගුලක් අටවලා ඇමක් ගැට ගහලා තියලා මුව එනකොට බොහොම සන්තෝෂෙන් බලා ඉන්නවා දැන් මේ කායම කාලා උගුලට අහු වෙලා මැරෙන හැටි. නමුත් දක්ෂ මුවෙක් ඇවිල්ලා ඇම විතරක් කාලා උගුල ගස ගන්න නැතුව යනකොට මෝවැද්ද කොහොමද අඬ අඬ ඉන්නේ වගේ මමත් ඇවිල්ලා මේ ගෙදෙට්ට මට ගන්න ඕන ටික විතරක් අරගෙන හැම කාලා ඌල ගන්ස ගන්නතු මම යන්න යනවා කියලා බණක් කියලා. නිසා කවුරු අටවලා තිබුණත් උගුල හැම කාලා උගුල ගස්ස ගන්න නැතුව යන මිනිහට යෝගාවචරය කියන්නේ. එයාට තමයි මේ යෝනිසමනසිකාරය කියන්නේ. ඒක එන්නේ අර භාවනා කරනකොට ඇස් දෙක වහගෙන කත් දහන්න නැතුව හොඳට සතිය වඩලා වඩලා වඩලා එවැනි හිතක ඒ සියුම්ම පවතින ආස්වාසය ගොරෝසු වෙන හැටි ගොරෝසු පවතින ආස්වාසය තුනී වෙන හැටි දැක්කට පස්සේ ඊටාම සියුම්ම පටන් අර ගන්නා සුබ සැපහිතවිල්ල බොහෝ ගොරෝසු වෙලා ආය ආපහු තුනී වෙලා යන හැටි. ඊ타ත්ම පුංචිව පටන් ගන්න වේදනාව උග්‍ර වෙලා ආපහු යන වෙන හැටි බලාන බලාන ඉන්නකොට ඒ පුද්ගලයාට තේරුම් අරගන්න පුළුවන් වෙනවා මෙතෙන්දි කොතනදීද අපි අල්ලන්නේ අල්ලපදන අහුවේ. මුලැමැදාග දිගට බලන් හිටියොත් කැටේ වදින්නේ නැහැ. එතකොට මේ මනුස්සයාට කියන්න වෙන්නේ අටවන ලද උගුලෙහි හැම පමණක් කාලා හැම හරි රසමස උලක් ඒක විතරක් මතක තියාගන්න. හැම කාලය යන්න දන්නවනේ හැම හරි රසමසවුලක්. ඒක කාලා උගුල ගස ගන්න නැතුව යන එක තමයි මේ සතියෙන් එහෙම නැත්නම් මේ යෝනිසු මනස්කාරයෙන් උගන්වන්නේ. ඒ නිසා ඒ සඳහා තියෙන එකම ක්‍රමයේ නැවත නැවතත් යොදවමින් නැවත නැවත සංවර වෙමින් කටයුතු කරන එකයි. එතන අත්‍යවශ්‍යම දේ තමයි ආශ්‍රවයන් ආශ්‍රව වශයෙන් දැකීම. දැකපු කෙනාට විතරයි බයක් ඇති වෙන්නේ. ප්‍රමාදික යන මොන තරම් අනතුරුදායක දෙයක්ද ඒ මතින් කොච්චර ආශ්‍රව වැඩෙනවද? ආශ්‍රව ඇති වෙනකොටම පහළ වෙනකොටම නියපොත්තෙන් කඩන්න පුළුවන් වෙලාවෙම අල්ලගත්තොත් කඩන්න ලේසි. පහු වුණොත් අමාරුයි. අන්න එවැනි කෙනා මේ රූප දැක්කටම, ඇස් තිබුණටම, ශබ්ද තිබුණටම, කන් තිබුණටම, නාසය තිබුණටම, ගඳ තිබුණටම, රස තිබුණටම, දිව රස දැනගත්තටම, පහස තිබුණටම, කය පහස ඉල්ලුවාටම, ලෝකයේ ධර්මතා තිබුණටම හදවත හිත විවුර්ත වුණාට ඒ නිසිනින්ද කකා යන්නේ එයා දන්නවා මෙන්න මේ ටිකයි ප්‍රයෝජනෙ පිණිස අවශ්‍ය කරන්නේ ඒක නැතුව බෑ. අතිශෝක්තියට යන්නෙත් නෑ. කයට වද දෙන්නෙත් නෑ. අන්නේ මැදමාවත දැනගත්තට පස්සේ ඒ පුද්ගලයාට පේනවා අපේ මෙලු ලෝකේ මනුස්සයන ජීවත් වෙන්න ඇත්තටම සැප සම්පත් ඇති. ඒතාම සුළු පොටසක් අති අනවශ්‍ය විදිහට අසාධාරණ විදිහට අතිරේක සුඛෝපභෝගී වීම නිසා ලෝකේ විශාල කොටසකට කන්න බොන්නත් නැතුව වේලෙනවා. ඒක පිළිබඳව මේගොල්ලෝ දන්නෙත් නැහැ. නිසා අපෙන් එහෙම දෙයකට කිසිම සාක්ෂියක් වෙන්න දෙන්න එපා. ප්‍රයෝජනේ සලකලා වැඩගත්තට කදාකත් එකේ දෝෂයක් නැහැ. ඒක තමයි හැම කනවයි කියලා කියන්නේ. උගුල ගස්ස ගන්නෑ කියලා කියන කවදාකවත් කමසුකල්ලිකාන යෝගයට යන්නත් එපා. අත්තිකිලමතාන යෝගයට යන්නත් එපා. මේක පිළිබඳව තමන් ප්‍රමාණ කරන්නේ දන්නවනේ කිසිම කෙනෙක් මේකට වාදෙකුත් නැහැ නිතරම ජයක් තියෙන්නේ පාරට බාධා කරන්න පුළුවන් කිසිම බලවේගයක් ලෝකේ නැහැ දෙවන්නේක් නැහැ ඒ වගේ මේ දේ කරන්න අසවල් දේ අඩුයි කියලා දෙයක්ත් ලෝකේ නැහැ. මේ වගේ අපිට සද්දන්ත කුලේ ඇතෙක් හම්බෙලා ඉඳද්දිත් අපි මේ භාවනාවේදී අඬන්නේ අනේ මට හෙන්ඩුවක් හම්බුනේ නැහැ නේ කියලා. නිසා මනුස්සාත්ම භාවය කියන්නේ ක්ෂණ සම්පත්තිය කියන්නේ බුද්ධෝත්පාද කාලයක් කියලා කියන්නේ පැවිද්ද තියෙන කාලයක් කියලා කියන්නේ බණත් ඇහෙනවයි කියලා කියන්නේ කල්යාණ මිත්‍රොත් ඉන්නවයි කියලා කියන්නේ ඉතාමත්ම දුර්ලභ අවස්ථාවක්. ඒකේදී මේ පුංචි පුංචි දේවල් වලට හිත කය සංවර කරගන්න නැතුව එව්වට චෝදනා කිරීම සහ අයිතිවාසිකම් ඉල්ලලා හතන් කිරීම වෙනුවට අර නිතරගෙන් යන්න පුළුවන් අර මැදමාවත තෝරගත්තට පස්සේ ඒ පුදුලට එන්න එන්න එන්න එන්න මේ ආශ්‍රව ඇතුළු ධර්මතාව වැටහෙනකොට අන බුදුහාඳුර කවුද කියන්නේ කියලා වැටෙන්න පටන් ගන්නවා. ධර්මයේ දකින්න දකින්න තමයි බුදුන් කවුද කියලා වැටෙන්නේ. එතකොට තමයි මේ පුද්ගලයාට මේ තාක්කල් මේ ධර්මතාවයක් මෙතෙන්ට ගినాපු සංගපරපුර බණ භාවනා කරපු ඇත්තෝ පුදුමාකාර යුග මෙහෙවරක් කරලා තියෙන්නේ. මටත් අද මේ සබේට මේ තලයට එන්න පුළුවන් උනේ මගේ සීලය නිසායි. මෙන්න මේ විදිහට බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නය සීලය පිළිබඳවත් ලොකු විශ්වාසයක් පාලන එකේ ස්ථාවර භාවය නැත්නම් ඒකේ නොසැලෙන තැන තමයි සුවාන් මාර්ග ඥානය කියලා කියන්නේ. ඒ නිසා මේ අපි මේ සංවර කරන්නේ කවුරු සන්තෝෂ කරන්න නෙවෙයි, බයටත් නෙවෙයි, අපි මේ කරන්න හදන්නේ කිසිම ලාභයක් සත්කාරයක් පිණිස නෙවෙයි. මේ ආශ්‍රව ධර්මයන්ගේ පමාව ආශ්‍රව ධර්මයන්ගේ වැඩිම අපේ පමාව මතයි සිදු වෙන්නේ. අපි ඒ නිසා අප්‍රමාද වෙන්න ඕනේ කියන අදහසයි. ඒ නිසා සීල දිනාට මේ ධර්ම කොටාසත් ඒ කරගෙන යන වැඩපිළිවෙලට උදව්වක් ආධාරයක් වේවා කියන අදහසින් අදට නිමිති ධර්ම දේශනා මෙතන නැත කරනවා. සීල දිනාට සැනසීම උදා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.